ලෝකයේහි ලැබෙන උත්තරීතරම පිරිස අපරිමිත ගුණයෙන් යුත් මහා සංඝරත්නය. ඒ සංඝරත්නය පිළිබඳව යම් කිසි කෙනෙකු චිත්ත ප්‍රසාද මාත්‍රයක් ඇති කරගත්තත් එය ඔවුන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. තුන්යම් රාත්‍රියක් ඒ සංඝ ගුණයන් පිළිබඳව මෙනෙහි කරමින් සංඝානුස්සති භාවනාවක් සිද්ධ කර ගැනීමෙහි ආනිසංස පිළිබඳව කියනම කවරේද ඒකාංජලික තෙරුන් වහන්සේ උන්වහන්සේගේ අපදානයේදී දක්වනවා උන්වහන්සේට නිවන් දකින්නට හේතු වූ ඒ උත්තරීතර කුසලය පිළිබඳව උන්වහන්සේ එක ජීවිතයකදී මාර්ගයේහි වඩින බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය දැකලා ඒ පිළිබඳව සිත් පහදවාගෙන එකම එක වතාවක් ඇඟිලි බැඳ වන්දනා කරලා ඒ කුසලයේ හේතුවෙන් සසරේ බොහෝ කලක් දුගතියෙහි උපදින්නේ නැතිව සුගතියෙහිම උපදෙමින් ඇවිත් මේ ජීවිතයේදී නිවන් දැකීම සඳහා ඒ කුසලයේම හේතුපනිශ්‍රය වූ බව ඒ සංඝයා පිළිබඳව ඇඟිලි බැඳ වන්දනා කිරීම ඒසා ආනිසංසයක් ගෙනවිත් දුන්නා නම් තුන්යම් රාත්‍රයක් මුළුල්ලෙහි සංඝ ගුණයන් පිළිබඳව ශ්‍රවණය කරමින් සංඝානුස්සති භාවනාව සිදු කරමින් මහරහතන් වහන්සේලා 15 නමකගේ ධාතුන් වහන්සේලා වැඩම කරවාගෙන ඒ උතුම් ධාතුන් වහන්සේලාගෙන් පාරිශුද්ධත්වයට මේ උතුම් පින්බිම පැත් කරගනිමින් ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ උතුම් ගුණයන් පිළිබඳව සිහි කරමින් මේ කරන පින්කමෙහි ආනිසංස ඔබට 아무තෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් මේ පින්කම් මාලාව බොහොම කාලීනව සිදු කළ යුතුම පින්කම් මාලාවක් හැටියට අපි හඳුනාගන්නේ. ඒකට හේතුව තමයි මේ වර්තමාන කාලය තුළ බොහෝ බුදුගුණ දේශනා, ධම්මගුණ දේශනාවන් සිදු වුණත් සංඝගුණ දේශනාවක් සිදුව තිබුණේ නැහැ වගේම වර්තමාන කාලය තුළට වර්තමාන සමාජයට සංඝයා යනු කවුරුන්දයි නිවැරදි කියවා ගැනීමක් ඇති කරගත යුතුම කාල පරිච්ඡේදයක අපි වාසය කරන්නේ. ඉතින් මේ සංඝයා යනු කවුරුන්ද? සංඝයාගේ අපරිමිත ගුණයන් මොනවාද? එවැගේම ඒ සංඝයා පිළිබඳව සිත් දුෂ්‍ය දුෂ්‍ය කර ගැනීම තුළ බොහෝ දෙනා ලැබූ දුක් විපාක සිත් පහදවා ගැනීම තුළ බොහෝ දෙනා ලැබූ සැප විපාක පිළිබඳව තුන් යම් රාත්‍රියේදී ඔබ විසින් ශ්‍රවණය කරගන්නට යෙදුණා. ඉතින් පස්චිම යාමේහි අපට ඔබට පැහැදිලි කරන්නට ලැබී තිබෙන මාතෘකාව සංඝ සමාජයට වර්තමාන සමාජය තුළ ලැබී තිබෙන තන සහ ගැටලු උද්ගතව තිබෙන්නට හේතුව මොනවාද? එවැගේම සංඝ සමාජයේහි පැවැත්ම සඳහා සදැහැතියන් වන ඔබ හැමදෙනා විසින්ම කළ යුත්තේ මොනවාද කළ හැක්කේ මොනවාද කියන මෙන්න මේ කරුණු පිළිබඳව මූලික වස් කරගෙන දේශනාව සිදු කරන හැටියටයි අපට ආරාධනා කරන්නට යෙදුනේ සංඝ සමාජයේ පිළිබඳව මූලික අවධානය යොමු කරනකොට ඒ සංඝ සමාජයේ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔබට සංඝයා කියන මේ උත්තරීතර රත්නය පිළිබඳව මූලික අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තිබුණා. මේ සංඝ සමාජය පිළිබඳව අද දවසේදී ඔබට තිබෙන සංඝ සමාජය පිළිබඳව සලකා බැලීමේදී අද දවසේදී ඔබට කළ හැක්කේ කුමක්ද සහ සමාජය තුළ සංඝයා උදෙසා තිබෙන තැන කුමක්ද කියන එක පිළිබඳව අපි අවධානයක් යොමු කිරීම ඉතාම වටිනවා. සංඝයා කියලා කියන්නේ බෞද්ධයාගේ තිසරණය තුළ දෙවිහිමියෙන් සරණ යන උත්තරීතර රත්නයක්. ඒ සංඝ රත්නය පුද්ගල කෝණයන්ගෙන් එහාට ගිහිල්ලා මහා අපරිමිත ගුණයන්ගෙන් යුක්ත උතුම් පිරිසක් බව දැන් ඔබ හඳුනාගෙන තිබෙනවා. ඒ සංඝ රත්නය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ඒ දේශනා කොට වදාළ සුප්‍රතිපන්නාදී ඒ මාර්ගයට ප්‍රවේශය සලසාගත් උත්තරීතර පිරිස. ඒ පිරිස සමාජය තුළ බොහොම වන්දනාවට පූජ්‍යාර්හ පිරිසක් විදිහට ලක්වනවා ඒක අපි අද සමාජය තුළ දකිනවා. තාමත් අපේ රටේ පාත්‍රයක් අරගෙන පින්ඩපාතේ වඩින සාමින් වහන්සේ නමකට දන් නොලැබෙන්නේ නැහැ. තාමත් දන් ලැබෙනවා. තාමත් වන්දනාමාන කරනවා. තාමත් අපචායනය සිද්ධ වෙනවා. ඒ කියන්නේ සංඝයා පිළිබඳව අපේ මිනිස්සුන්ගේ හදවතේ තාම ඒ ගුණය පිළිබඳව ශ්‍රද්ධාව රැඳී පවතිනවා. ඒ වගේම අපි තේරුම් ගන්නට ඕනේ ඒ ශ්‍රද්ධාව කෙමෙන් කෙමෙන් පරිහානියට යන බවකුත් දකින්නට නැතුවම නෙවෙයි. ඒ ශ්‍රද්ධාව කෙමෙන් කෙමෙන් පරිහානියට පත්වන බවත් රහසකුත් නෙමෙයි. විශේෂයෙන්ම අපි પરම්පරා කිහිපයක ඇතු මෙතනට සම්බන්ධව සිටිනවා. අපි දන්නවා මැදිවියේහි වයසට ගිහිල්ලා ඉන්න අපේ අම්මලා තාත්තලා පිළිබඳව ඔබ ඔබේ සමාජය එදවස සංඝයා පිළිබඳව දරූ ආකල්පයන්ට වඩා අද සමාජයේහි අපේ තරුණ දූ දරුවන් විසින් දරන ආකල්පය ආත්පසින්ම වෙනස් වෙමින් පවතින බව අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි සංඝයා කියන්නේ කවුරුන්ද කියන එක පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති වෙන විදිහට සමාජගත නොවීම. ඒ නිසාම තමයි සසුන් කෙතාස්වද්දමු අපේ මේ තරුණ දරුවන් මම සඳහන් කරන්නේ නූතන මගමානවක પરම්පරාවෙහි අපේ දරුවන් සිදු කරන මේ කාර්යය ඊටාම වැදගත් වන්නේ. පින්නතනේ සංඝරත්නය පිළිබඳව අපි සලකා බලන කල පොදුවේ අපේ සමාජය අද දවසේදී සංඝයා කියන අරමුණ අපහැදිලි වීම නිසා දෝ බොහෝ වෙලාවට පිළිගන්නේ පුද්ගලික භික්ෂු චරිතයන් තමයි පිළිගන්නට සූදානම්ව සිටින්නේ. ඒ නිසා බොහෝ වෙලාවට වන්දනා කළත් ගෞරව කළත් අපචායනයන් සිද්ධ කළත් හුණස්නෙන් දැක නැගිට්ටත් අසුනින් පැවරුවත් ඒ කරන්නේ පුද්ගලික සංඥාව වඩාත්ම පෙරදරි කරගෙන බොහෝ විට අපේ ඇත්ත කොච්චර දන් දෙනවා පෙනුණත් සංගීත දාන විදිහට බොහෝ දෙනෙක් ඇත්තටම දන් දෙන්නේ සංඝික දාන විදිහට දෙනවට වඩා පුද්ගලික දාන. ඒකට හේතුව තමයි වාක්‍ය කිව්වහම නෙමෙයි සංඝික වෙන්නේ අපි සංඝයා කියන අරමුණ තුල අපේ සිත පිහිටුවා ගැනීම තුලයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. නමුත් ගොඩක් වෙලාවට අපි බලන්නේ පුද්ගලික සාමින් වහන්සේලා පිළිබඳව පුද්ගල ගුණයන් පිළිබඳව සිහි කරමින් ගොඩක් වෙලාවට අපිට වෙනස දකින්නට පුළුවන්කම තියෙනවා. සමාජය තුළ තමන් හඳුනන සාමින්හන්සේ නමකට ගෞරව කළත් නොහඳුනන සාමින්හන්සේ නමකට ගෞරව කළත් ඒ හැම තැනකදීම සංඝයා කියන සංඥාව උපදවා ගන්නට පුළුවන් නම් ඒ සංඥාව තමයි ඔබට වැදගත් වන්නේ. ඒ සංඥාව තමයි ඔබට උත්තරීතර කුසලයක් සම්පාදනය කරගන්නට ඉඩහසර සලසා දෙන්නේ. පින්තුනේ සංඝ රත්නය කියලා කියනකොට ඔබ හඳුනා ගන්නට යෙදුනා එක එක පුද්ගලයෙක්ගේ සීමාවකට නතු වෙන දෙයක් නෙමෙයි. බොහෝ වෙලාවට කුංචි උපමාවකින් මේ පිළිබඳව සඳහන් කරන්නේ ලෝකයේහි නොයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. රණින් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේලා දකින්නට පුළුවන්කම තියෙනවා. රිදියෙන් කළ බුදු පිළිමා අපිට දකින්න පුළුවන්. යකඩින් කළ, ලීයෙන් කළ, මැටියෙන් කළ බුදු පිළිම දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ මොන බුදු පිළිමේ ඉදිරියේහි පූජාවක් පූජා කරන සදහසිත උපදවන කෙනාටද ආනිසංස වැඩිපුරම ලැබෙන්නේ. රත්තරන්ින් කළ බුදු පිළිමේ ඉදිරියේහි පූජාව තියෙන කෙනාටද රිදීයෙන් කළ පිළිමේ ළඟ තියෙන කෙනාටද නැතිනම් ලීයෙන් මැටියෙන් යකඩින් කළ පිළිමේ ළඟ සිත පහදවා ගන්න කෙනාටද පිළිමේහි යගේ වැදගත්කමක් ලැබෙන්නේ නැහැ වැදගත් වෙන්නේ සදහසිත රණින් කළ පිළිමේ ළඟ සිත පහදව ගන්න නැතිනම් බුදු පූජාව තියෙන කෙනාගේ සිතේ ශ්‍රද්ධාව අඩු වෙලා අර මැටියෙන් ලීයෙන් කළ පිළිමේ ළඟ බුද්ධ පූජාව තියෙන කෙනාගේ හිතේ ශ්‍රද්ධාව වැඩි නම් ඔහු තමයි ආනිසංස වැඩිපුරම ලබන්නේ. ඔහු තමයි වටිනා කුසලයක් කරන්නේ. එහෙනම් පිළිමේහි අගය වැදගත්ුනේ නැහැ. අපේ කුසලය දියුණු කරන්නට පුද්ගල චරිත දිහා බැලුවහම පින්නතුනේ රණින් කළ චරිත වගේ චරිත තියෙනවා. පුද්ගල චරිත රණින් කළ චරිත වගේ තියෙනවා. රෙදියෙන් කළ චරිත වගේ චරිත තිබෙනවා. ඒ වගේම යකඩින් කළ චරිත වගේ මැටියෙන් ලීයෙන් කළ චරිත වගේ චරිත සංඝ සමාජය තුලත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. පිළිමේහි අගය නෙමෙයි ඔබට වැදගත් උනේ. ඒ වගේ පුද්ගල චරිතේහි අගය නෙමෙයි ඔබට වැදගත් වෙන්නේ. ඔබට වැදගත් වෙන්නේ මොකද්ද? සංඝයා කියන අරමුණ තුළ ඔබේ සිත පිහිටුවා ගැනීමයි වැදගත් වෙන්නේ. ඒ නිසායි කාසාව කණ්ඨක කියන කෙනා පිළිබඳවත් සංඝ සංඥාව උපදවා ගන්න කෙනාට සංඝයා උදෙසා කරන පූජාවක සත්කාර සම්මානයේ කානිසංස ලබන්නට පුළුවන්කම තිබෙන්නේ. එහෙනම් පින්නතුනි වැදගත්ම දේ තමයි අපේ හිතේ උපදින සංඝයා කියන චේතනාව. අන්නේ චේතනාව දුරස් නිසා අද සමාජය තුළ පුද්ගල චරිත පමණක් ස්මතු කර ගැනීම නිසා ඇතිවෙන ගැටලුකාරී තත්වයන් අපට දකින්නට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. පුද්ගල චරිත ස්මතු කර ගැනීම නිසා සංඝයා කියන අරමුණ තුළට ඒකරාශී නොවීම නිසා ඇතිවෙන ගැටලු මොනවාද? අපි දකිනවා යම්කිසි සාමෙන් වහන්සේ නමක් අතින් යම් වරදක් සිද්ධ වුනහම ඒක පොදුවේ සියලු සංඝයා පිළිබඳව පෙනෙන වරදක් හැටියට දකින්නට සමාජය පෙළඹෙනවා. පින්නතුනි වැරදි කරන අය එදත් හිටියා අදත් ඉන්නවා. ඒක හැම සමාජයකම ඒ පුද්ගලයෝ ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේදීම සංඝ සමාජය තුළ නොයේක් අරුබුද ඇති වුණේ නැතුවා නෙමෙයි. ඒ ඇති වුණු අරුබුද පිළිබඳව බලනකොට ඔබට හිතේ සමහර විටක අද සමාජය හොඳයි කියලා. එදා සමාජයේ තුල ඇති වුණු ඇතැම් අර්බුද දිහා බලනකොට ඔබට හිතෙයි අද සංඝ සමාජය ගොඩක් හොඳයි කියලා. මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී කීටාගිරියේ හිටිය මෙත්තේය බොහොමජක හාමුදුරුවරු මේ සවග භික්ෂුන් වහන්සේලා චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලාට අයිති වුණ මෙත්තේය බොහොමජක මේ හාමුදුරුවරු කීටාගිරියේ තමන්ගේ බලය පතුරවාගෙන හිටපු හාමුදුරුවරු දෙනමක්. මේ හාමුදුරුවරු දෙනම ජීවිතේ පවත්වාගෙන යනකොට මිනිස්සුන් එක්ක බොහොම ප්‍රගතිශීලී විදිහට කියලා අද හිතන විදිහට බොහොම හොඳ ජීවිතයක් ගත කරන්නට යෙදුණා. උන්වහන්සේලා මිනිසුන් එක්ක බොහොම සුහදශීලීව කටයුතු කරන්නට යෙදුණා. කොච්චර සුහදශීලී වුණාද කියනවනම් මිනිසුන්ගේ දුකේදී දුක් වුණා, සැපේදී සතුට වුණා. ඒ අයගේ උත්සවවලට ගියා. එයත් එක්ක එකට කාලා බීලා විනෝද වුණා. සමහර වෙලාවට මේ අරහත් ධජය මේ චීවරය බිම එලලා කාන්තාවන්ට චීවරය උඩ නටන්නට කියලා සැලසුවා. මේ වගේ දේවල් අද සිද්ධ වෙන්නේ නැහැ නේ. මෙත්තේ ගොම්මජක හාමුදුරුවරු චීවරය බිම එලලා චීවරය උඩ කාන්තාවන්ට නටන්නත් සැලසුවා. මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී මිනිස්සුත් මේක බොහොම ආදරෙන් වැළඳගත්තා. ඇතැම් මිනිස්සු බොහෝ දෙනෙක් මේ කාරණාව බොහොම ආදරෙන් වැළඳගත්තා. මේක සිදුවිය යුතු දෙයක් හැටියට වුන් කල්පනා කළා. එක භික්ෂුන් වහන්සේ නමක් සුපේස්සල ශික්ෂාකාමී එක භික්ෂුන් වහන්සේ නමක් එක දිනක් මේ කීටාගිරියට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩිනකොට අනේ උන්වහන්සේට එක දානෙ පිණක් ලැබෙන්නේ නැහැ. මිනිස්සු බනින්න පටන් ගත්තා. මේ කවුද මිනිහ? පාත්‍රයක් අරගෙන බිම බලාගෙන යනවා. උදේ පාන්දර දැක්කට මූණ දිහා බැලලා හිනාවක්වත් වෙන්නේ කතා කරන්නේවත් නැහැ. මේ කවුද මේ විදිහට යන්නේ? ඒක තමයි අපේ ආර්යයන් වහන්සේලා. ඒ අය අපිත් එක්ක බොහොම සුහදශීලී වෙහසිරෙනවා. hina වෙලා මූණ පුරා hina වෙලා අපිත් එක්ක හොඳින් කතා කරනවා. අපිට ආශිර්වාද කරනවා. අපිත් එක්ක එකට ජීවත් වෙනවා. මේ කවුද මෙහි? අර සුපේසල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේට නිග්‍රහ කරන්නට යෙදුණා. උන්වහන්සේට දාන පිණක් දුන්නේ නැහැ. එක සදැහැති උපාසකතුමෙක් හිටියා. එතුමා ඇවිල්ලා බලනකොට හාමුදුරුවන්ගේ පාත්‍රයේ හිස් මොනවත් නැහැ. වැඩම කරවාගෙන ගිහිල්ලා දාණය පූජා කළා. පූජා කරලා උන්වහන්සේට කියනවා ස්වාමීනි මගේ වචනයෙන් භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා දැනුවත් කරන්න මේ භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකලාපය පිළිබඳව මෙත්තේ බොහොමජක භික්ෂූන් මේ ඉන්න මිනිස්සුන්ගේ සිත් සතන් වෙනස් කරලා භික්ෂුන් වහන්සේලා කියන්නේ කවුද කියලා මේ මිනිස්සු හඳුනන්නේ නැහැ. මේක නිවැරදි කරන්නට භාග්‍යතුන් වහන්සේට දැනුවත් කරන්නට කියලා. අරහාමුදුර ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට දැනුවත් කළා. භාග්‍යතුන් වහන්සේ මේ කුල දූෂණය කරපු සදහවත් කුල වෙනස් කරපු මෙත්තේය බුම්මජක හාමුදුරුවරු ඒ ඉන්න විහාරයෙන් නිරපා හරින්නට කියලා ගිහිල්ලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට දේශනා කළා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට දේශනා කළා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වුණත් එකපාර වැඩි නැහැ. උන්වහන්සේලා කියනවා ස්වාමීනි මෙත්තේය බුම්මජක භික්ෂුන් බලවත්. එයාගේ පිරිස බොහොම වැඩි. මේකට මොකද කරන්නේ? එතකොට කියනවා ඊට වඩා සංඝ පිරිසක් අරගෙන වඩින්න. ඊට වඩා පිරිසකින් බලවත් පිරිසක් අරගෙන වඩින්න කියලා දේශනා කරනවා. ඒකෙන් හිතා ගන්නකො මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් වඩින්න නැතෝ කියනවා. අර පිරිසක පිරිස වැඩි බලවත් වැඩි කියලා. එතකොට මොහොතකට හිතලා බලන්නකො පින්නතුනේ මේ සිදු වුණ දේ පිළිබඳව. මොකද්ද මේ උනේ? මෙත්තේය බොහොමජක හාමුදුරුවරු එදා අද සමාජයේ ඒ වගේ වැරදි ඒ වගේ රළු දේවල් ඇත්තටම ඇත්තේ නැහැ. මේ එකක් විතරයි. ඒ වගේ සිද්ධි කිව්වොත් බොහෝ කියන්නට පුළුවන්කම තිබෙනවා. එහෙනම් මේ වැරදි මේ අඩුපාඩු අපේ සමාජය තුළ එදා තිබුණා වගේම අද දවසේදීත් යම් යම් අඩුපාඩු පුද්ගල චරිත ඇතුළත දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ පුද්ගල චරිත අතර තිබෙන අඩුපාඩු සමස්ත සංඝයා විශේෂෙහි අපට දකින්නට පුළුවන් කමක් නැත්තේ. ඒකට හේතුව තමයි සංඝයා තුල එකඳු දුර්ගුණයක්වත් දකින්නට පුළුවන් කමක් නැතිවීම. සංඝයා ගුණ එක සංඝයා තුල එකදු දුර්ගුණයක්වත් දකින්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? කවුරු හරි වරදක් කරනවා නම් ඒ වරද තියෙන්නේ කාගේ ළඟද? පුද්ගලයා සතුව ඔහු සංඝයා තුල ඇතුළත් වෙන ක්‍රියාකාරකමක් නෙමෙයි ඒ කරලා තියෙන්නේ. ඒ නිසා වරද තියෙන්නේ පුද්ගල චරිතයක් සතුව. හැබැයි යම් ගුණයක් පුරනවා නම් ඒ ගුණය කොහෙ වැටෙන ගුණයක්ද? සංඝයා සතුව. සංඝයා පිළිබඳව වැටෙන සංඝයා සතුව තිබෙන දෙයක් තමයි ඒ ගුණය. ඒ නිසා සංඝයා තුල දුර්ගුණ ඇත්තේ නැහැ. සංඝයා හැමතාම උතුම් පිරිසුදු අත්‍යන්ත පාරිශුද්ධ පිරිසක් තමයි සංඝ රත්නය කියලා කියන්නේ. මෙන්න මේ සංඝයා පිළිබඳව තිබෙන මේ අවබෝධය අවම වීම හේතු කරගෙන පුද්ගල චරිත වඩාත්ම ස්මතු කර ගැනීම ඇතුළත අපට දකින්නට පුළුවන්කම ලැබෙනවා අද මේ සමාජය ඇතුලේ යම් යම් ගැටලුකාරී තත්වයන් නූතන પરම්පරාව ඇතුලේ ස්මතු වන බව අපට දකින්න පුළුවන්කම තිබෙනවා. ඔවුන් පොදුවේ භික්ෂුන් වහන්සේලා පිළිබඳව දරන ආකල්පය එතරම්ම සුබදායක වන්නේ නැහැ. සංඝයා පිළිබඳව මේ පොදුවේ පිරිසක් විදිහට මේ දකින දැකීම නිසා කෙනෙක් කරන අඩුපාඩුවක් පොදුවේ සංඝයා පිළිබඳව දැකීම නිසා සමහර වෙලාවට ගෞරව කළ යුතු තැන ගෞරව කළ යුතු වික්ෂුන් වහන්සේලාටවත් ගෞරව කරන බව අපි දකින්නේ නැහැ. සමහර වෙලාවට වික්ෂුන් වහන්සේලාට අස්නෙන් පැවරීම සිද්ධ වෙන සිද්ධ වෙන්නේ නැති අවස්ථා අපි මේ සමාජයේ දකිනවා. නියමයක් ඇත්තේ නැහැ භික්ෂුන් වහන්සේ නමක් ආසනයෙන් පවරන්නට ඕන කියලානේ. බස් එකක වැඩියත් උන්වහන්සේට ඉදිරිපස අසුනක් දෙන්නට ඕනේ කියලා කොහෙවත් නියමයක් ඇත්තේ නැහැ. හැබැයි අපේ සමාජයේ ඒක අනියම නියමයක් විදිහට පවත්වාගෙන ආවා. ඇයි ඒක පවත්වන්නේ? ඒක තමයි අපේ මිනිස්සුන්ගේ හිතේ සංඝයා පිළිබඳව තිබුණු ශ්‍රද්ධාව. හැබැයි කොච්චර පිරිසක් අද බිහි වෙලා ඉන්නවද අපේ සමාජයේ ඇතුලේ මේ පිරිසට මේ විදිහට ගෞරව කළ යුතු නැහැ කියන ආකල්පේ ටිකෙන් ටික ස්මතු කරගන්න පිරිසක්. ඒ සංඝයා කියන තැන අරමුණු පිළිබඳව නොදන්නාකම. පින්නතුනේ භික්ෂුවක් හැටියට ගොඩ නැගෙනවා කියන එක ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒක පහසු දෙයක් නෙමෙයි. ඒක හරි අපහසු දෙයක්. දුප්පබ්බජ්ජං වේ දුරදිවාසාගේ හා ධම්මෝ ගම්භීරෝ දුරදිගමා භෝගා කිච්ඡාවුත්තිනෝ iteratorේ නේව යුත්තං චින්තේතුං සතත මනිච්ඡතන්ති සාරිපුත්ත මහරහතන් වහන්සේ එක අවස්ථාවකදී දේශනා කරනවා දුප්පබ්බජ්ජාවේ පැවිද්ද කියන එක හරි පහසු දෙයක් එහෙම නෙමෙයි ඒක දුප්පබ්බජ්ජා හරි දුෂ්කරයි ඒක කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි ඒක මේ සිවුරක් දරනවා කියන එක ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒක හරි අපහසු දෙයක්. මේ කවුරුත් නෙමෙයි කියන්නේ මේ සරියුත්තරණහස දේශනා කරන්නේ. සිවුර දරනවා කියන එක ඒක පහසු දෙයක් නෙමෙයි. හරි අපහසු දෙයක්. ඇයි? සාමාන්‍යයෙන් හැමදේම වෙනසකට ලක් වෙනවනේ. සිවුරක් දැරීමත් එක්ක ඒක උන්වහන්සේ තමන්ට වග කියන කෙනෙක් වගේම මුළු ලෝකයටම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වග කියන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම උන්වහන්සේට ඒ චීවරය දරා ගැනීමත් එක්ක සාමාන්‍ය හැම දෙයක්ම ලෞකික ජීවිතය තුළ උන්වහන්සේගේ අතහැරීම සිද්ධ වෙනවා. මේක කරන එක ලේසි වැඩක් නෙමෙයි. මේක කරන එක හරිම අපහසු දෙයක්. දුෂ්කරතර ක්‍රියාවක් තමයි සෑම භික්ෂුන් වහන්සේ නමක්ම චීවරයක් දරාගන්න හැම භික්ෂුන් වහන්සේ නමක්ම සිද්ධ කරන්නේ. සමහර වෙලාවට අපි දකිනවා සමහර වික්ෂණ වහන්සේලාගේ ක්‍රියාකාරකම් වැරදි අපි කිව්වනේ මුලින්ම හැම සමාජික මේ වගේ පිරිස් හිටියා කියලා. අන්න ඒ වගේ වැරදි කරන යම්කිසි පිරිසක් නිසා පොදුවේ සියල්ලට ගරහා කිරීම කියන එක නොවිය යුතු දෙයක්. සමහර වෙලාවට අපි දකිනවා සංවිධානාත්මකව සහ අසංවිධානාත්මකව බොහෝ දෙනා කියනවා සිවුර සිවුර දාගත්ත කියලා කියන්නේ හොඳ බිස්නස් එකක් කරන්න. නැතිනම් හොඳට තමන්ගේ ජීවිතය ජීවිකාව පවත්වාගෙන යන්න තියෙන හොඳ ක්‍රමයක්. මම දැක්කා තියෙනවා හොඳ වාහනයක් ගන්න ඕනේ නම් හොඳ ජීවිතයක් ගත කරන්න ඕන නම් සිවුරක් දාගන්න කියලා. හැබැයි එහෙම අවශ්‍යතාවයක් තියෙන මිනිස්සුන්ට ඇයි බැරි සිවුරක් දාගෙන මහාන වෙන්න? නිකන් හිතන්නකෝ. ඔබ කියන මිනිස්සු ඇවිල්ලා ඒ මිනිස්සු රස්සාවක් කරන්නේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්න උත්සාහවත් වෙන්නේ ওই ටික කරගෙන හොඳින් ජීවත් වෙන්නනේ. ඇයි ඒ අය එහෙනම් හොඳින් ජීවත් වීම සඳහා ඇවිල්ලා සිවුරක් දාගෙන මහාන වෙන්නේ නැත්තේ? පැවිද්ද කියන එක දුෂ්කරයි. ඒක කරන්න බැරි බව වුන් දන්නවා. එහෙනම් ඒ වචන කියන්නේ නිකන් නෙමෙයි පොදුවේ සංඝයා පිළිබඳව සමාජයේ හිතෙන ආකල්පය වෙනස් කරන්න. ඒකට තමයි මේ වචන කියන්නේ වෙනත් දෙයකට නෙවෙයි සදහසිත වෙනස් කරන්න. අපේ සමාජයට විස බීජ ඇතුළත් කරන්නට තමයි ඒ විදිහේ ක්‍රියාකාරීත්වයක් ඒ විදිහේ කටයුතු කිරීමක් සිදු කරන්නේ. අන්න ඒ නිසා අපි හඳුනා ගන්නට ඕනේ සමාජය තුළ කටයුතු කිරීමේදී භික්ෂුව පිළිබඳව නූතන සමාජයේහි කියවීම පිළිබඳව අපි දරන්නට ඕනේ ආකල්ප මොනවාද? අපි අපේ වෙනස්කම් විදිහට ඇති කරගන්නට ඕනේ මොනවාද කියලා. යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් වැරදි විදිහට යම් ක්‍රියාවක් කළොත් ඒක මොනතරම් වේගයෙන් සමාජගත වෙනව ඔබට දකින්න පුළුවන්කම තියෙනවද? යම් කිසි භික්ෂුවක් යම් වරදක් කළොත් ඒක මොනතරම් වේගයකින් සමාජගත වෙනව ඔබට පේනවද? හාමුදුරු කෙනෙක් ධර්මදේශනාවක් කරන එක, හාමුදුරු කෙනෙක් රැයක් කෙලි වෙනකම් භාවනා කරන එක, පාංශුකූලිකව වැඩ සිටින භික්ෂුන් වහන්සේ නමකගේ ජීවිත කතාවක් මේ වර්තමාන කාලයේදීම රැයක් කෙලවෙනකම් පහන් කරමින් භාවනා කරන අභෝකාසිකාංගයේ සමාදන් වන භික්ෂුන් වහන්සේ නමකගේ පැවැත්මක් පිළිබඳව ඒ විදිහට සමාජගත වෙන ඔබ දැකලා තියෙනවද? නෑ ඒක ගැන කවුරුත් සමාජේ කතා කරන්නේ නෑ. ඒක ගැන කවුරුත් කතා කරන්න ඕමනාවක් දක්වන්නේ නැහැ. ඒ නිසා සංඝයා පිළිබඳව අපි අපෙන් කළ යුතු වගකීම කළ යුතු යුතුයකම කරන පිරිසක් හැටියට අපි කටයුතු කරනවා නම් අර පිරිස සංඝයාගේ දුගුණ කියනකොට අපි කියන්න ඕනේ මොනවද කියලාද කිව්වේ? සුගුණ කියන්නට ඕනේ. කෙනෙක් සංඝයාගේ දුර්ගුණ කියනවා නම් අපි සංඝයාගේ සුගුණ කියන්නට ඕනේ. අපි දක්ෂවන්නට ඕනේ බෞද්ධයෝ හැටියට අර වික්ෂුන් වහන්සේලා සතුව ඇති සංඝයාගේ ගුණ පිළිබඳව නැවත නැවත සමාජයට ගෙනහැර දක්වන්නට අපි දක්ෂවන්නට ඕනේ. එතකොට තමයි මේ සමාජයට අවබෝධයක් ඇති වෙන්නේ අර නූතන තරුණ දරුවන්ට පවා මේ සංඝ සමාජය තුළ වාසය කරන්නේ මහ ගුණවත් පිරිසක් අතරින් පතර පුද්ගල චරිතවල අඩුපාඩු තිබුණත් සංඝයා තුල වාසය කරන්නේ මහා උත්තරීතර පිරිසක් කියන අවබෝධය ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සීල ගුණයන් තුල අපිට කවදාවත් භික්ෂුන් වහන්සේ නමක්ව මනින්න පුළුවන් කමක් නැත්තේ නෑ. සීල ගුණයක් තුළ කිසිම භික්ෂුන් වහන්සේ නමක් මනින්නට ඔබට පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි? ඒකට හේතුවක් තියෙනවා. සීලය පිරිසුදු කර ගැනීම කියන එක අපහසු දෙයක් නෙමෙයි. ඒක පහසු දෙයක්. වැරදි වීම කියන එක සාමාන්‍යයෙන් කාතිනුත් සිද්ධවන්නට පුළුවන්කම තියෙන දෙයක් නේ. ඒක පොහුදුන් කාතිනුත් වැරදි වීම කියන එක සිද්ධවන්නට පුළුවන්කම තියෙන දෙයක්. මේ සිවුරක් දාගත්ත පිරිස අමුතුවෙන් බ්‍රහ්ම ලෝකෙන් එකපාර පහළ වෙලා එකපාර සිවුරක් දාගෙන ඔබ හමුවේ පෙනී සිටින පිරිසක් නෙමෙයි. කවුද සිවුරක් දාගන්නේ? ඔබ වගේම ඔබේ සමාජයේම මේ ගිහි සමාජයේම ඉන්න අම්මා තාත්තා කෙනෙකුට ඉපදිලා ඒ සමාජයේම හැදිලා වැඩිලා ඒ සමාජයේම අදහස් සංකල්පනා ඔළුවේ දාගෙන යම්කිසි අවස්ථාවක සසර පිළිබඳව හෝ යම්කිසි තීරණයක් මත පැවිද්දට එන පිරිසක් උන්වහන්සේලා හැඟීම් මාකල්ප තියෙන පිරිසක් භික්ෂුන් හැටියට ඇති වෙන්නේ වැරදි ගන්නට පුළුවන්කම තියෙනවා ඒ නිසාම තමයි භාග්‍යතුන් වහන්සේ විනය පැනෙව්වේ විනය පැනවන්නේ නිවැරදි බව ඇති කරගන්න පුළුවන් වෙන විදිහට විනය ශික්ෂා පදයන්ගෙන් නැගී සිටින්න පුළුවන්කම තියෙනවා පරාජිකාවකටපත් උනත් භික්ෂුවකට මේ ශාසනය අහිමි නොවන තැනක තමයි තියෙන්නේ ඒ භික්ෂුවටත් මේ ශාසනය පිහිට ලබන්න පුළුවන්කම තියෙනවා. ඕනෑම බරපතල වරදක් වුණත් ඒ කියන්නේ මේ ශාසනයෙහි මාර්ගඵල අන්තරාය කර බවක් නැතුව උන්වහන්සේලාට වැඩෙන්න දියුණු වෙන්න පුළුවන්කම තියෙනවා. මොහොතකට හිතන්නකෝ ඔබ යම් කිසි දවසක යම් භික්ෂුන් වහන්සේ නමක්ව දකිනවා මත්පැන් පානය කරනවා. ප්‍රිය දසුණක් නෙමෙයිනේ බොහොම අප්‍රසන්න දසුණක් කලකිරෙනවා. ඒ භික්ෂුන් වහන්සේ නමකට පසුව හිතෙනවා මගේ පැවැත්ම හොඳ නැහැ එදාම උන්වහන්සේට කල්පනා වෙනවා මගේ ජීවිතයේ මේ පවතින විදිය හොඳ නෑ මම නිවැරදි වෙන්නට ඕනේ සුරාපානය කියන්නේ පාචිත්‍ය ආපත්‍යක් ගෙනල්ලා දෙන දෙයක් ආපත්‍ය දේශනාවක් තුළ තව භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ආපත්‍ය දේශනා කළා පිරිසුදු වෙන්න පුළුවන් මට්ටමේ ආපත්‍යක් උන්වහන්සේ අවස්ථාවෙම ආපත්‍ය දේශනා කළා පිරිසුදු කරගන්නවා නැවත සීලය සම්පූර්ණයි උන්වහන්සේ එදා ඉඳලම වීරය කරනවා නිවන් දකින්නට දැන් ඔබ ඊළඟ දවසේ අර හාමුදුරු දකිනකොට මොන හාමුදුරුවද ඔබ දකින්නේ? අර සිල්වත් සීලයට ප්‍රතිකර්ම කළ හාමුදුරුවද ඔබ දකින්නේ? එහෙම නැතිනම් ඔබ දකින්නේ එදා මත්පැන් පානය කරමින් හිටිය දුසිල්වත් භික්ෂුවද ඔබ දකින්නේ? අර දුසිල්වත් භික්ෂුව ඔබ දකින්නේ. දුසිල්වත් භික්ෂුවක් විදිහට දිහා බලන විදිහට ඔබ දැන් බලන්නේ සිල්වත් භික්ෂුවක් පිළිබඳව. දුසිල්වත් භික්ෂුවකට නිග්‍රහ කරන විදිහට ඔබ නිග්‍රහ කරන්නේ සිල්වත් භික්ෂුවක් පිළිබඳව. උන්වහන්සේ මාර්ගඵලාදිගමයක් ලැබුවත් ඔබ අප්‍රසාදයෙන් කතා කරනවා නම් ඔබ කතා කරන්නේ ආර්යෙක් පිළිබඳව. ආර්ය උපවාදය સિદ્ધ කරගන්න පවා ඔබට පුළුවන්කම තියෙනවා ඒ අවබෝධය නැතිවීම තුළ. එනිසා භික්ෂුවක් විවේචනය කිරීම කියන එක සබුද්ධික සාධාරණ දෙයක් නෙමෙයි. ඒක ඔබට කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. වරදක් දුටුවත් ඒක ඔබට විවේචනය කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇතැම් සමාජ සංසිද්ධීන් සිද්ධ වෙනකොට සමාජය තුළ විවේචන ගොඩනගෙනකොට ඒ විවේචන පිළිබඳව ධර්මානුකූලව කතා කරනකොට අපිටත් සමහර අය දොස් කිව්වා. අපිටත් සමහර අය දොස් කියපු අවස්ථා තිබ්බා. සමහර වෙලාවක භික්ෂුන් වහන්සේ නමක් සහ අර කාන්තාවකගේ පැවැත්මක් පිළිබඳව චෝදනා එල්ල වෙලා සමාජය තුළ ඒ පිළිබඳව කතිකාවක් ඇති වුණ අවස්ථාවලදී අපි ධර්ම විනයානුකූල පැවැත්ම පිළිබඳව කතා කළා. කාටවත් පුළුවන් කමක් නැත්තේ නැහැ භික්ෂුවකගේ ඒ විදිහේ බරපතල වරදක් විදිහට දෙයක් දැක්කත් ඒ පිළිබඳව උන්වහන්සේගේ සීලය පිළිබඳව චෝදනා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. සීලය පිළිබඳව සීලයේ ભેදය පිළිබඳව චෝදනා කරන්නට පුළුවන්කම තියෙන්නේ ඒ පිළිබඳව විනය දත් භික්ෂුන් වහන්සේලාට. එබඳු භික්ෂුන් වහන්සේ නමකට උනත් භික්ෂුවකගේ පරාජිකාවක් ආදී ගරු ආපත්‍යක් පිළිබඳව ඍජුව එකහෙලා ප්‍රකාශ කිරීම සිද්ධ කරන්නේ නැහැ. විනය දන්න විනයඥ වූ භික්ෂුන් වහන්සේලා විනය දන්න හාමුදුරුවරු සමහර වෙලාවට සමහර කෙනෙකුගේ කටයුත්තකදී විනය ප්‍රශ්නයක් උද්ගත වුණ වෙලාවකදී පරාජිකාවක් විදිහට පෙනුණත් අවසාන වශයෙන් උන්වහන්සේට කියනවා ඔබ වහන්සේ ටිකක් භාවනා කරන්න බලන්න. හිත සමාධිමත් වෙනවා නම් ඔබ වහන්සේ ওই විදිහට දියුණු වෙන්න. හිත සමාධිමත් වෙන්නේ නැත්නම් හිත කුකුස් කරනවා නම් විපලිසර වෙනවා නම් ඔබ වහන්සේකට ප්‍රතිකර්ම කරලා නැවත සුදුසු පරිදි නැවත සාමණේර භූමිය හරි ඉඳලා හික්මෙන්නට කියලා අනුශාසනා කරන්නේ. ඉක්මන් වෙන්නේ නැහැ පරාජිකාවකටපත් උන දැන් ඔබ නුසුදුසු පුද්ගලයෙක් කියන වචනය කියන්නට තරම් ඉක්මන් වෙන්නේ නැහැ. අර වරද පිළිබඳව විනිශ්චය කරන විනය පැත්තෙන් දන්න භික්ෂුන් වහන්සේලා. ඒක තමයි විනයානුකූල පසුබිම. එනිසා සංඝයා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම මාර්ගය තුල වැඩම කරන පිරිස වගේම විනයට අනුව හික්මෙන පිරිසකට එනිසා අපිට කියන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ කියන එක සාධාරණ නැහැ එක වරදක් තුල ඒ භික්ෂුව නැවත නැවත දකිමින් ඒ භික්ෂුව හෙලා දැකීම පවා අපි කරන්නට සුදුසු දෙයක් බවට පත්වන්නේ නෑ ඒක නිවැරදි කරගන්නට ඔහුට පුළුවන්කම තියෙනවා ඒක නිවැරදිව සකස් කර ගැනීම ඒ භික්ෂුව සතු කාර්යයක් බවට පත් වෙනවා. ඒ සකස් කර ගැනීමෙන් පසු අපි චෝදනා කරනවා නම් අපි චෝදනා කරන්නේ මුලින් කිව්වා වගේ නිවැරදි භික්ෂුවකට. ඒ නිසා සංඝයා සමග භික්ෂුන් වහන්සේලා සමග ගනුදෙනු කිරීම අර කොසල් රජුරවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වගේ ගින්නත් එක්ක සෙල්ලම් කරනවා වගේ රජකුමාරයෙක් එක්ක සෙල්ලම් කරනවා වගේ සර්පයෙක් එක්ක කෘෂ්ණ සර්පයෙක් එක්ක සෙල්ලම් කරනවා වගේ. ඇයි? පොඩ්ඩ නැත්තම් විනාශයක්. ගින්න අවභාවිත වුණොත්, ගින්නත් එක්ක වැරදි විදිහට හැසිරුණොත් මොකද කරන්නේ? පිච්චෙනවා, දැවෙනවා. සර්පයෙක් එක්ක සෙල්ලම් කරනකොට විසඝෝර සර්පයෙක් එක්ක සෙල්ලම් කරන්න ගියොත් මොකද වෙන්නේ? දැවෙනවා. දෂ්ට කරනවා. රජකුමාරයෙක් සෙල්ලමට අරගෙන ඔහුව විහිළුවට ලක් කළොත් ඔහුව පීඩාවට පත් කළොත් මොකද වෙන්නේ? යම් කිසි කලක රාජ්‍යත්වයට පත් වුනහම Tamanට වසනය සඳහා කටයුතු කරනවා. කුඩා භික්ෂුවක් කියලා කියන්නේ භික්ෂුව කුඩයි කියලාවත් අවමන් කරන්නට එපා, හෙලා දකින්නට එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ කොසොල් මහරජතුමන්ට. ඒ තමයි මේ භික්ෂුත්වයේ තියෙන වටිනාකම සිවුරක් දරාගත්ත කියලා කියන්නේ ඒක ලාමක ශ්‍රද්ධාවකින් ලාමක වීරයකින් ලාමක ප්‍රඥාවකින් කරන්න පුළුවන්කම තියෙන දෙයක් නෙමෙයි. පැවිද්දට එන හැම කෙනෙකුටම මම දෙන මූලිකම අවවාදය පළවෙනියටම දෙන දේ තමයි සිවුරක් දරාගෙන ඉන්නවා කියලා කියන්නේ. ඒක ලාමක ශ්‍රද්ධාවකින් ලාමක හිතක් තියෙන මිනිස්සෙකුට කරන්න පුළුවන්කම තියෙන දෙයක් නෙමෙයි. ඒක අලාමක ශ්‍රද්ධාවක්, අලාමක වීරයක්, අලාමක ප්‍රඥාවක් තියෙන කෙනෙකුට විතරක් කරන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒ සඳහා මහ දැඩි වීරයක් ඕනේ. Tamanට කැමැති පරිදි හැසිරෙන්න පුළුවන් කමක් එතන ඉඳලා ඇත්තේ නැහැ. වටපිට බලන එකක්වත් Tamanට ඕන විදිහට කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ නේ. එහෙම කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ භික්ෂුන් වහන්සේ නමකට. උන්වහන්සේට සිද්ධ වෙනවා ඉවසීම කියන දේ සමාජය තුළ ප්‍රගුණ කරන්නට ඒක තමයි භික්ෂුත්වයේ තියෙන ගරු භාවනීයත්වය මම පැවිද්දට ආවේ පුංචි කාලෙදී අවුරුදු 11 දී මම කල්පනා කළා පැවිද්දට ඇවිල්ලා මගේ අම්මා නැති වුණොත් මගේ තාත්තා නැති වුණොත් දැන් මම සිවුරක් දාගෙන ඉන්නේ මට අඬන්නවත් නිදහසක් නෑ නේද කියලා අවුරුදු 11දී මම කල්පනා කරපු දේ. මට අඬන්නවත් නිදහසක් නෑ නේද? මම කල්පනා කළා මම එහෙනම් මගේ හිත හදාගෙන තියෙන්නට ඕනේ. ඒ දේ උනත් එතෙන්ට ගිහිල්ලා කඳුලක් හෙලන්න නැතුව ඉන්න මම මගේ හිත හදාගෙන තියෙන්න ඕනේ කියලා. මම අවුරුදු 11 ඉඳලා මගේ හිත පුරුදු කළා. ඒ මට්ටමට කඳුලක් හෙලන්න නැතුව ඉන්න. ඇයි? එච්චරකටවත් මේක ඇතුලේ පැවිද්ද කියන එක අවභාවිත වෙන්න දෙන්න පුළුවන් කමක් නැහැ කියලා මේකේ ගරු භාවනීයත්වය දැනුන නිසා. එනිසා මේ සිවුරක් දරනවා කියලා කියන්නේ ඒක ලේසි දෙයක් නෙමෙයි, ඒක පහසු දෙයක් නෙමෙයි. ඒක හරිම සංකීර්ණ සහ හරිම අපහසු දෙයක්. ඒකයි සරියුත් මහතෙරුන් වහන්සේ දුප්පබ්බජ්ජං වේ කියලා කිව්වේ. පැවිද්ද හරි දුෂ්කරයි කියලා කිව්වේ. ඒක ලේසි නෑ. ඒක හරියට පුරණ එක පහසු දෙයක් නෙමෙයි. සාරිපුත් ආදී මහෝත්තමයන් වහන්සේලාත් මේක දුෂ්කරයි කියලා කිව්වනම් මේක දුෂ්කර බව සාමාන්‍යයෙන් අපි වගේ අයට 아무තෙන් කතා කරන්නවත් දෙයක් නැහැ. මොකද අපි කටයුතු කරන්නේ අපි ගනුදෙනු කරන්නේ හිතක් එක්ක. ඒ හිතක් එක්ක ගනුදෙනු කරන්න ගියාම හිතේ තියෙන ස්වභාවය තමයි මේක චපලයි. එක විදිහකට කියන දේ නෙමෙයි. තව ටිකකින් ඉල්ලන්නේ. ඒක තව දෙයක් ඉල්ලන්නේ. තව විදිහකට කටයුතු කරන්නේ. ඒක තමයි හිතට ස්වභාවය. සිවුරක් දාගත්ත කියලා එකපාර හිත තැම්පත් වෙන්නේ නැහැ කාගේවත්. සිවුරේ නෙමෙයි නිවන තියෙන්නේ. සිවුරක් දාගත්තාම මේ හිත තැම්පත් කරගන්න සිද්ධ වෙනවා. මූලික ලෙසම හිත හික්මවා ගන්න යනකොට නොඑක් අපහසුතා මැද්දේහි තමයි සිත පිහිටවා ගන්නට සිද්ධ වෙන්නේ. ඒක සිවුරක් දාගෙනම බලන්න ඕන දෙයක්. එක සිවුරක් දාගෙනම ඒකේ බර දැනෙන්න ඕන දෙයක්, දකින්න ඕන දෙයක්. ඒක කවදාවත් ගිහි ගෙදරක ඉන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සිවුරේ තියෙන බර කොච්චරද කියලා. සමහර වෙලාවට අනගාരിക පැවැත්මකට ආපු ගිහි උපාසක මහත්තයෙකුටවත් ඒක තේරෙන්නේ නැහැ. අනගාരിക පැවැත්මකට ඇවිල්ලා හිටියත් එයාගේ මනස දන්නවා එයා මේ සමාජයට යන්න පුළුවන් ඕන වෙලාවක එයා ඒ බර දරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පැවිද්දකට ආපු ඕන කෙනෙක් දන්නවා පැවිදි වෙලා සාමාන්‍යයෙන් සතියක් විතර යනකම් මොකද උනේ කියලා හිතාගන්න බැරි තත්යකට පත් වෙලා තමයි ඉන්නේ. මේ මාස අවුරුදු ගාණක් පැවිද්ද වෙනුවෙන් ඉඳපු කෙනෙක් පැවිද්දට ආවහම මේ සිවුර දාගත්තාම සතියක් විතර යනකම් මොකද උනේ කියලා හිතාගන්න බැරි තත්ත්වෙක ඉන්නවා. ඒ කියන්නේ මම එකෙන් කියන්නේ මේ සීලයේ තියෙන ගරුත්වය නැති වෙලා එපා වෙලා ඉන්නවා කියන එක නෙමෙයි. අර සිවුරේ බර දැනෙනවා. ඒ Tamanගේ හැසිරීම හදාගන්න ඕන කියන එක දැනෙනවා. Tamanට සිවුර පොරෝන පොරෝන වාරයක් ගන්න එක තේරෙනවා. ක්‍රමානුකූලව තමයි උන්වහන්සේගේ හික්මීම උන්වහන්සේ ඇති කරගන්නේ. ඔය හික්මෙන්න යනකොට පුද්ගල චරිතවල යම් යම් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනේ ඔබ ඒවා හමුවේ අකාරුණික වෙනව නම් මේ සංඝ සමාජයේහි පැවැත්මටමයි ඒ තර්ජනය ඇති වෙන්නේ. එනිසා අපි මේ සංඝයා පිළිබඳව දකිනකොට සිවුරක් දරා ගැනීමම වටිනා දෙයක් හැටියට අපි දකින්නට ඕනේ. සංඝයා තුල තිබෙන මහා ගුණ පිළිබඳව කතා කරනකොට භික්ෂුවකට සලකන්නට භික්ෂුත්වයේ පිළිබඳව දකිමින් හිරියොතක් දෙක දැකීමත් ප්‍රමාණවත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. යම් කිසි විදිහකින් යම් භික්ෂුවක් අර කාසාව කණ්ඨක කියන භික්ෂු යුගයේ පවා බිලිපෙත්තක් අරගෙන මාළු අල්ලල්ල ඉන්නකොට මිනිස්සු එනවා දකින්නකොට ලැජ්ජාවෙන් බිලිපෙත්ත පැත්තකට දාලා බිලිපෙත්ත හංගනවා. ඒ මොකක් නිසාද? හිරියොතක් නිසා. භික්ෂුත්වයේ පිළිබඳව තියෙන හැඟීම නිසා. ඒ නිසාත් ගෞරව කළ යුතුයි කියනවා. එතකොට හිතන්නකෝ අපි සංඝයා පිළිබඳව දකින්න ඕනේ මොනතරම් ආකල්පයක් පිළිබඳවද? පුද්ගල භික්ෂු ප්‍රතිරූපයන් තුල කොතෙක් අඩුපාඩු තිබුණත් අපි සංඝයා කියන සංඥාව සෑම භික්ෂුන් වහන්සේ නමක් ළඟම සෑම ශ්‍රාවණේරයන් වහන්සේ නමක් ළඟම සංඝයා කියන සංඥාව උපදවාගෙන ගෞරව කරන්නට වන්දනාමාන කරන්නට තරම් අපි දක්ෂ වන්නට ඕනේ. නැතිනම් පිච්චෙන්නේ අපි. නැතිනම් පීඩාවටපත් වෙන්නේ අපි. ඒ සංඝයා කියන ඒ උත්තරීතර తত্ত্বය දියුණුවටපත් කරගන්නට නැතිනම් ඒ සංඝයා කියන පිරිස වැඩෙන්නට ප්‍රධාන වශයෙන් බලපාන පිරිස තමයි ඔබ. සංඝයා කියලා කියන පිරිස සහ ගිහි පින්නතුන් අතර තියෙන සම්බන්ධය හරියට ගහට පොත්ත පොත්තට ගහ වගේ සම්බන්ධයක්. ඔබේ අනුකම්පාව නැත්තම් ඔබේ මානුෂීයත්වය නැත්තම් ඒ සංඝයාට වැඩෙන්නට වර්ධනය වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඔබේ මානුෂීයත්වය, ඔබේ ශ්‍රද්ධාව, ගෞරවය ඒ හැමදේම මත තමයි සංඝයා වැඩෙන්නේ. ඒ සංඝයා පිරිසක් හැටියට දියුණුව ලබන්නේ. ඒ සංඝයා දියුණුව ලැබීම නිසා තමයි සම්බුද්ධ ශාසනය ඔබට අද ලැබෙන්නේ. ඔබට ධර්මය ලැබෙන්නේ ඔබට නිවන් දකින්න ඉඩ මම්පෙත සැලසී තිබෙන්නේ ඒ සංඝයා නිසා. එනිසා ඔබට මේ ලෝකේ ලැබෙන මහා උත්තරීතරම ලාභය ධර්මලාභය ඔබට අද ලැබුණේ නිකන් නෙමෙයි ඒක සංඝයා නිසා ඔබට ලැබුණ දෙයක්. ඒක නිකන් ඔබ ළඟට ආවේ නෑ ඒක නිකන් අපි ළඟට ආවේ නෑ ඒක මහා සංඝරත්නයේහි දහඩිය කඳුළු ලේ මත ඔබ ළඟට ලැබුණු දෙයක්. ඒක නිකන් ආවේ නෑ. ඔබ අද ධර්මයේහි බණ පදයක් අහනවා නම් ඒ අහන බණ පදය ඔබ ළඟට ආවේ නිකන් නෙමෙයි. ඒක බණ පදයක් ඔබ ළඟට ආවෙත් මහා අපරිමිත ජීවිත පරිත්‍යාගයෙන් ඒක රැකගත්ත සංඝයා කියන උත්තරීතර පිරිස මත ඔබට බුද්ධ ශාසනය වෙනුවෙන් ඔබට කැපකිරීම කරන එක අපහසු වෙන්න පුළුවන්. ඔබට වගකීම් යුතුයකම් වලින් බැඳීම් තිබෙනවා. ඔබට බලා ගන්න පවුලක් තියෙනවා. ඔබට බලා ගන්න කරන්න දේවල් සමූහයක් තියෙනවා. එනිසා ඔබට ඔබේ සමස්ත ජීවිතයේ බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරන්නට පුළුවන් කමක් ලැබිලා නැහැ. හැබැයි සිවුරක් දාගැනීමත් එක්කම භික්ෂුන් වහන්සේ නමක් දිවි හිමියෙන් බැඳී ඉන්නවා. තමන්ගේ නිවන් මඟ සකස් කරගන්නවා වගේම බුද්ධ ශාසනය පවත්වන්නට. ඒ දිවි හිමියෙන් කරපු කැපකිරීම මත තමයි බුද්ධ ශාසනය අද අපි ළඟට ආවේ. ඒක නැත්තම් අද අපි ළඟට මේ ශාසනය එන්නේ නැහැ. පින්නතුනි මේ ලංකාද්වීපය සුවිශේෂ වන්නේ ලෝකයේ අනිත් හැම රටකටම වැඩිය බුද්ධ ශාසනය රැක ගැනීම වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කරපු භික්ෂුන් වහන්සේලා ලංකාවේ තරම් වෙන කොහෙවත් හිටියේ නැහැ. ඒ නිසායි බුද්ධ ශාසනය ආවේ. ඒ කැපකිරීම මත ලැබුණු දෙයක්. බුද්ධ ශාසනය ධර්මය කියලා කියන්නේ කැපකිරීම මත ඔබ ළඟට ලැබුණු දෙයක්. පින්නතුනේ මේ රට අතහැරලා යන්න පුළුවන්කම තියෙනකොට රට අතහැරලා යන්නේ නැතුව මහා නියං සායවල් එනකොට බඩගින්නේ පිරිනුවම් පාමින් අපවත් වෙමින් මේ ධර්මය මේ ශාසනය රැක්කේ උන්වහන්සේලාට පිහිට පිළිසරණ ලබා ගැනීම ගැන විතරක් හිතලා නෙමෙයි මේ අද දක්වා අපිට මේක ලබලා දෙන්න. ආක්‍රමණ එනකොට සිවුරලේ හලාගෙන මේක රැක්කේ අපිට මේ ධර්මය රැකලා ආරක්ෂා කරලා දෙන්න. ඒ චීවරය නිසා තමයි මේ ශාසනය අද ඔබට මට ලැබිලා තියෙන්නේ. ඔබ බණපදයක් අහන්නේ, ඔබ කුසලයක් සිද්ධ කරගන්නේ, ඔබට නිවන් දකින දහමක් ලැබිලා තියෙන්නේ. ඒ මහා සංඝරත්නයෙහි කැපකිරීම මත උන්වහන්සේලා ජීවිකා වෘත්තීන් පවත්වාගෙන වෙනම කටයුතු කරන්නට ගියා නම් බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කරන්න ඔබට වගේම උන්වහන්සේලාටත් අවකාශයක් සැලසෙන්නේ නැහැ. එහෙම වුණොත් මේ ශාසනය වැඩි කාලයක් පවතින්නේ නැහැ. ශාසනය පවතින්නේ ඔබ භික්ෂුන් වහන්සේලාව රැකගන්න නිසා භික්ෂුන් වහන්සේලා ශාසනය රකින්න නිසා. ඒ නිසා ඔබේ වගකීම තමයි මේ භික්ෂුන් වහන්සේලාව රැකගන්න එක. ඔබේ වගකීම තමයි උන්වහන්සේලා පිළිබඳව බලන එක. ඒ වගකීම බවට පත්වන්නේ උන්වහන්සේලාගේ පුද්ගල චරිතවල තියෙන අඩුපාඩු දිහා බලලා දොස් කීමට වඩා ඒ අඩුපාඩු සකස් කරගෙන පිරිසක් හැටියට අපි කොහොමද උන්වහන්සේලාව දියුණු මාවතකට ගන්න කියන එක පිළිබඳව ඔබ දරන ආකල්පයත් එක්ක පින්නතුනේ භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳව විවේචනය කරන්නට ඔබට අයිතියක් නැහැ කියලා කියනවා නෙමෙයි. ඔබට දොස් කියලා හෙලා දැකලා උන්වහන්සේ පිළිබඳව ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න අයිතියක් නැහැ කියන එකයි මේ කිව්වේ. වරදක් හමුවේ නිවර ඔබ ගොළුව සිටින්නට අවශ්‍ය නැහැ. ඔබටත් අයිතියක් තියෙනවා බුද්ධ ශ්‍රාවකයෙක් හැටියට භික්ෂුන් වහන්සේ නමකගේ තියෙන වරදක් අඩුපාඩුවක් පෙන්වා දෙන්නට ඔබට අයිතියක් තියෙනවා. ඒ අයිතිය තියෙන්නේ හැබැයි වැරද්ද නිවැරදි කරගන්න ආකාරයට ඒබඳු තැනකට පෙන්වා දීම මිසක සමාජය පුරා කිය කියා යෑම නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් විවිධ වැරදි අඩුපාඩු හමු වෙහි විහි සමාජය ඒ පිළිබඳව සාකච්ඡා කළා. මනුස්සා උජ්ජායන්ති කීයන්ති විපාචෙන්ති කියලා අපිට විනය පිටකයේහි දකින්න පුළුවන්කම තියෙනවා. මිනිස්සු උස්සඬින් කතා කරා. මේක වැරදි ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ට මේක සුදුසු නෑ. ඒ ගැන කතා කළා. දොස් කිව්වා. ඒකෙදත් කළා. ඒ තුල තමයි විනය ශික්ෂා පද පැනෙන්නේ. සමාජයෙන් ආපු ඇතැම් චෝදනා හැම විනය ශික්ෂා පද පැනෙන්නේ. විශාඛා මහෝපාසිකාව ඇතැම් අවස්ථාවල භික්ෂුන් වහන්සේලාගේ විනය සකස් කරන්නට මූලිකත්වයේ ගත් අවස්ථා තියෙනවා. ඇය ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට මේක සුදුසු නෑ භාග්‍යතුන් වහන්සේ කියලා දේශ පවසපු අවස්ථා අපිට විනය පිටකය තුල දකින්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඇයගේ වචනේ පිළි අරගෙන භික්ෂුන් වහන්සේලාට විනය පනවපු අවස්ථා තියෙනවා. ඒ නිසා වරදක් පෙන්වා දෙන්නට අවස්ථාවක් නෑ කියන එක නෙමෙයි මේ කිව්වේ. වරදක් පෙන්වා දෙන්නේ නැති වුණොත් සමහර අවස්ථාවල ඒවා සකස් වීමක් වෙන්නේ නැති අවස්ථාත් තියෙනවා. ඒ නිසා ඔබ සබුද්ධිකව ඒක තේරුම් ගන්නට ඕනේ වරද පෙන්වා දිය යුතු තැන පෙන්වා දිය යුතු ක්‍රමය මොකක්ද කියන එක පිළිබඳව ඔබ හඳුනා ගන්නටත් අවශ්‍යයි. හැබැයි ඔබ ඒක සමස්ත භික්ෂු සමාජයටම නිග්‍රහ වීමක් විදිහට පෙන්වා දීම නෙමෙයි යුතුයන්නේ. ඔබ වික්ෂණ මහන්සේලා පිළිබඳව ඔබ දරන ආකල්පය බොහෝම උත්තරීතර දෙයක් බවට පත්වන්නට ඕනේ. ඒක सिद्ध කරගන්නට යනකොට ඔබට ඊටාම වැදගත් කරුණු සමූහයක් තියෙනවා ඔබ විසින් සලකා බැලිය යුතු විශේෂ කරුණු සමූහයක් තියෙනවා. ඒ තමයි ඔබ හිතනවාද මේ භික්ෂුන් වහන්සේ නමක් බිහි වෙන්නේ කොහොමද කියලා. ඔබ හිතනවාද මේ භික්ෂුන් වහන්සේ නමකගේ ජීවිතය ඒ විදිහට සකස් වෙන්නේ මොන ආකාරයකටද කියලා. බුදුරජාණන් වහන්සේ විනය පනවල තියෙනවා තමයි. ඒ විනය පනවල තියෙන විනය රාමුව අනුව තමයි අපි හික්මෙන්නට ඕනේ. හැබැයි මේ විනය විනය විදිහට උගන්වන ක්‍රියාපිළිවෙතක් නිවැරදිව නැත්නම් එබඳු පැවැත්මකට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වෙන්නේ නැත්නම් පින්නතුනේ මේ භික්ෂු සමාජයට ඒක ලැබෙන්නේ නැහැ නිවැරදි විදිහට. අද සමාජයේ ඇතුලේ ඔගොල්ලෝ භික්ෂුන් වහන්සේ නමකගෙන් සිදුවන වරදක් දැකලා ඒක ගැන කතා කරන බොහෝ පිරිසක් දකින්න හඳුනා ගන්න ඕගොල්ලන්ට පුළුවන්කම තිබෙනවා. ඒක විවේචනය කරන බොහෝ දෙනෙක් දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ භික්ෂුන් වහන්සේ ඒ වරද කරන්න පෙළඹුණේ ඇයි කියන එක ඔබ දැකලා තියෙනවද කවදාවත්? ඒක කරන්න උන්වහන්සේ පෙළඹුණු පසුබිම පිළිබඳව හොයලා බලලා තියෙනවද? වරද පිළිබඳව පමණක් සොයා බැලුවට වරද කරන්නට පෙළඹුණ පසුබිම පිළිබඳව බලන පිරිස බොහොම අඩුයි. පින්නතුනි භික්ෂුන් වහන්සේලාගේ සංඝ සමාජය නැතිනම් සංඝ සංස්ථාව පිළිබඳව අපි සැලකිල්ලක් දැක්වුවොත් එහෙම අපි දකිනවා නූතනය තුළ ගිහි සමාජයෙන් ලැබිය යුතු පිළිසරණ අහිමි වීම කියන එක ප්‍රධාන වශයෙන් සංඝ සංස්ථාවටම බලපාලා තියෙනවා. උන්වහන්සේලාගේ අධ්‍යාපනය උන්වහන්සේලාගේ දැනුම සංවර්ධනය සඳහා තිබෙන ක්‍රමවේද මේව බිඳ වැටීම කියන එකට යම් පමණකට ගිහි සමාජයත් වගකිව යුතුයි. ගිහි සමාජය තුළිනුත් ඒකට ප්‍රතිසංස්කරණ සැලසිය යුතුයි. වික්ෂණ වහන්සේලාගේ තියෙන අඩුපාඩු වැරදි පිළිබඳව කතා කරනකොට ඒක මම හිතනවා ඔබට කියනවට වැඩිය ඒක වික්ෂණ වහන්සේලාට කියන්න ඕනේ දෙයක්. ඒ නිසා මම කතා කරන්නේ ඒ පැත්ත නෙමෙයි. වැරදි අඩුපාඩු සිදු සිදු වෙන පැති නැතුවා නෙමෙයි. ඒක ගැන කතා කරන්න ඕනේ වික්ෂුන් මහන්සලත් එක්ක. ඔබත් එක්ක නෙමෙයි. ඔබට මම කතා කරන්නේ ඔබේ පැත්තෙන් සකස් වන්නට ඕනේ ප්‍රතිසංස්කරණ පිළිබඳව. පින්නතුනේ සංඝ සමාජය ගොඩනැගෙනකොට ඒ සංඝ සමාජය ගොඩනැගෙන තැන පිළිබඳව ඔබ තේරුම් අර ගැනීම වැදගත් වෙන්නේ ඔබට එතකොට තමයි ඒකට කල යුතු ප්‍රතිකර්ම සංස්කරණ කරලා සකස් කරගන්න උපකාර වන්න පුළුවන්කම තියෙන්නේ භික්ෂුවට සමාජය අතහැරලා යන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද අපේ ජීවිතය පරපටිබද්ධාමේ ජීවිකාන්තී පබ්බජිතේන අබින්හං පච්චවෙක්කි තබ්බං. පැවිද්දෙක් නිතර මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක් තමයි පරපටිබද්ධා මේ ජීවිකාති. මගේ ජීවිතය පරපටිබද්ධයි. අනුන්හා ප්‍රතිබද්ධව තියෙන්නේ. මට බෑ ගිහි සමාජයේ සම්පූර්ණයෙන්ම එපා කියලා ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන් කමක් නැත්තේ. නෑ මට සිව්පසේ දෙන්නේ ඔබ. මට සිව්පසේ දෙන්නේ ඔබ. මේ වසර 21කට මට මම හොයාගෙන වළඳපු දෙයක් ඇත්තේ නැහැ. මේ වසර 21කටම මට සිව්පසේ දුන්නේ ඔබ. වළඳන්න දාන ටික දුන්නේ ඔබ. පොරවන්න චීවරය දුන්නේ ඔබ. බේත් ටික දුන්නේ ඔබ. හැම දෙයක්ම දුන්නේ ඔබ. එහෙනම් මට ඔබව අතහැරලා ගිහිල්ලා ඔබව අතහැරලා මට මේ ගමන යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් ඔබේ පැත්ත මට වැදගත් වෙනවා. ඒ නිසා භික්ෂුව කියන දෙයට සමාජය අතහැරලා දාලා ගිහිල්ලා කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා තමයි සංඝ සමාජය નિවරදි වෙන්න නම් ගිහි සමාජය තුලත් નિවරදි ආකල්ප සම්පත්තියක් ඒ පිළිබඳව ඇතිවීම ගැන අපි කතා කරන්නට ඕනේ. භික්ෂුවක් බිහිවීම කියන තැන අපි දකිනවා අද දවසේදී ක්‍රියාත්මක වීම කියන එක බිඳ වැටමින් පවතිනවා. ඒකට ප්‍රධානම හේතුවක් සහ ඉදිරියේදී ඔබට මුහුණ දෙන්නට සිද්ධ වන බරපතල තත්වයක් තියෙනවා සංඝ සමාජය තුළ. අද පැවිද්දට එන බොහෝ පිරිස් දිහා බැලුවහම ඔබ දකින්නේ පැවිදි වුණාට පස්සේ සිවුරක් දාගත්ත කෙනෙක්නේ දකින්නේ නේ. හැබැයි පැවිද්දට එන බොහෝ දෙනෙක් පැවිද්දට එන වයස් පරතරය දිහා බැලුවහම ඔබට හිතෙන්නේ වයස කීයක විතරයි වැඩිපුර එනවා කියලාද? දැන් දැන් වැඩිපුර මහන වෙන්නේ ටිකක් වයසට ගිහිල්ලා පැවිදි වෙන අය. වයසට ගිහිල්ලා පැවිදි වෙන අය. අපේ ශාසනය කියනවා බුද්ධ පබ්බජිත කියලා වචනයක් තියෙනවා. වයසට ගිහිල්ලා වෘද්ධත්වයට පත් වෙලා පැවිදි වෙන අය. වයසට ගිහිල්ලා පැවිදි වෙන එක නරක දෙයක් කියලා කියනවා එහෙම නෙමෙයි. ඒ කාලේ හැරි පැවිද්දට එන එක යහපතක් තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදිත් වයසට ගිහිල්ලා පැවිදි වෙන අය පැවිද්දට ගැනීමේ අඩුවක් තිබ්බා. හාමුදුරුවෝ කැමති වුණේ නැහැ ඉච්චර වයසට ගිහිල්ලා එන කෙනෙක් පැවිදි කරන්න. ඒකට හේතුවක් තිබ්බා. වයසට ගිහිල්ලා කෙනෙක් පැවිද්දට එනකොට එයා මේ සමාජය තුළ හිටපු කාලය වැඩිනේ. එයා ගෙදරක් පරිපාලනය කරලා ගෙදර තව වගකීම් යුතුකම් වලින් බැඳී ඉඳලා කාලයක් සමාජ අවබෝධයක් ඇතුව තමයි එන්නේ. ඔහු තුල මානයක් තියෙනවා නෙතටින්ම මම මේ පිළිබඳව දන්නවා කියලා. ඒ නිසා හික්මෙන්න හදන ප්‍රමාණය අඩුයි ටිකක්. සමහර වෙලාවට මේ අපි දකිනවා අපි පොඩි කාලේ මහණ වුණ නිසා ඒ தත්වයන් හොඳට අපි දැකලා තියෙන දෙයක් තමයි සමහර කෙනෙක් පැවිද්දට එනකන් අර පොඩි හාමුදුරුවරුන්ට ගිහි කාලේදී බොහොම වන්දනාමාන කරලා ගෞරව කරගෙන ඉන්නවා. හැබැයි සිවුරක් දාගෙන සතියක් යනකොට අර පොඩි හාමුදුරන්ට වඳින්න කැමති නැහැ. ඇයි සිවුරක් දාගෙන වැඩිහිටියෙක් විදිහට අර පොඩි හාමුදුරන්ට වඳින්න කැමති නැහැ. ආමන්ත්‍රණය කරන්න කැමති නෑ ස්වාමින්වහන්ස කියලා ගිහි පින්නතුන් ඉන්න තැනකවත් ආමන්ත්‍රණය කරන්න කැමති නෑ මම කියන්නේ මේ ඇතැම් අවස්ථාවල වයසට ගිහිල්ලා පැවිදි වෙන හැමෝගෙම නෙමෙයි ඇතැම් අයගේ ක්‍රියාත්මක වෙන දෙයක් අන්න ඔය වගේ ගති නිසා බුදුරජාණන් වහන්සේගේ කාලෙදිවත් පැවිද්දට එන වයසකමය බාර ගන්න ටිකක් වික්ෂුන් වහන්සේලා මැලි වුණා. රාද කියන බමුණ වයසට ගිහිල්ලා පැවිද්දට එනකොට හාමුදුරුවරු පැවිද්දට එකපාර ගත්තේ නෑ රාද බමුණ හරි ආසාවෙන් හිටියේ පැවිද්දට එන්න. කවුරුත් මහාන කළේ නෑ. බුදුරජාන් වහන්සේට මේක දැන්නුවන්ට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න රැස් කරලා භික්ෂු සංඝයාව මොකක්ද ඇහුවේ? කවුද කැමති රාදව පැවිදි කරන්න? කවුරුත් ඉදිරිපත් උනේ නෑ. කිසිම හාමුදුරු කෙනෙක් ඉදිරිපත් උනේ නෑ. මහරහතන් වහන්සේලා ඉදිරිපත් උනේ නෑ. හැබැයි ඒ වෙලාවේදී අහනවා රාද බමුණ කළපු උපකාරයක් තියනවද කාට හරි කියලා. ඊට පස්සේ සරියුත්තරන් වහන්සේ කියනවා ස්වාමීනි එක දිනක් මට දන් හැන්දක් පූජා කළා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ඔබ රාදව පැවිදි කරන්න. ඔබ රාදව පැවිදි කරන්න කියලා. අන්න සරියුත්තරන් වහන්සේ රාදා බමුණව පැවිදි කරනවා. රාදතරන් වහන්සේ මේ ශාසනයේ කීකරු සුවච්ච භික්ෂුන් වහන්සේලා අතරින් ඊටාම කීකරුම භික්ෂුවක් බවට පත් වෙනවා. ඒ නිසා වයසට ගිහිල්ලා පැවිදි වෙන හැමෝම එක වගේ නෙමෙයි. හැබැයි සමස්තයක් විදිහට ගත්තාම වැඩි ප්‍රතිශතයක් ඔය අර්බුදයේ අද සංඝ සමාජයේට ඇති වෙමින් තියෙනවා. වයසට ගිහිල්ලා පැවිදි වෙන අය ගුරු ඇසුරේ බොහෝ කාලයක් හික්මෙන්නේ නැහැ. ඒ කැමති නැහැ බොහෝ කාලයක් ගුරු ඇසුරේ හික්මෙන්නේ ගිහි සමාජයේ පරිපාලනය කරලා එන කෙනෙකුට. දැන් අපි දකින්න දෙයක් අපි තරුණ වයසේ ඉඳලා සමහර වෙලාවට අපි උපදේශක් දුන්නොත් එහෙම එයා හිතනවා නෑ නෑ මේකට වඩා අපි සමාජයේ අත්දැකීම් තියෙනවා මේක තේරෙන්නේ මට තමයි කියලා හිතලා ඒක ලබා ගන්න ප්‍රමාණය සමහර වෙලාවකට අඩුයි ඒ අවවාදයේ පිහිටා සිටිනවා. එතකොට එයාම අර ගුරු ඇසුරෙන් ඉවත් වෙලා ගිහිල්ලා ටික දවසක් යනකොට අර සමාජය වැරදි පැත්තකට යොමු කරන කෙනෙක් බවට ඒ භික්ෂුන් වහන්සේලාපත් වෙනවා. ඒ අරුබුදය අපි හැමෝයේ දැන් තියනවා වගේම ඉදිරියට තව එන්න එන්න වැඩි වෙනවා. ඇයි සංඝ සමාජයට ඇතුළත් වෙන පිරිස දැනුම් තේරුම් ඇතුව ඇතුළත් වෙන පිරිස ක්‍රමක්‍රමයෙන් අඩු වෙන නිසා ප්‍රධානම හේතුවක් තමයි අපේ දැන් පවුලක ඉන්නේ ළමයි ප්‍රමාණය අඩු වීමනේ ඉස්සරනම් ළමයෙක් අනිවාර්යෙන් හදුවා සාසනයට දෙන්නම ළමයි හදුවා හැබැයි දැන් එහෙ නැත්තේ නෑ ඒක බිඳිලා තියෙනවා පවුලට බරක් වැඩි නිසා එක ළමයෙක් දෙන්නෙක් හදලා එතනින් නතර වෙනවා ඉතින් එයා පැවිදි වෙනාට දෙමව්පියෝ එක හෙලා විරුද්ධයි. ඇයි පවුලින් එකම දරුවා පැවිද්දට එනවාට දෙමව්පියෝ එක හෙලා විරුද්ධයි. ඒක වෙන්න දෙන්නෙම නැහැ. එහෙනම් අන්න ඒකත් බලපානවා මේ සංඝ සමාජයේහි ඉදිරි පැවැත්ම පිළිබඳව. කවුද මේකට එන්නේ? කවුද ಗುಣධර්ම පුරන්නේ? කාටද මේක කියලා දෙන්නේ? කවුද මේක පවත්වගෙන යන්නේ? මේක දරන්න පුළුවන් කෙනෙක් ඇත්තේ නැහනේ. ටිකෙන් ටික ටිකෙන් ටික තව කාලයක් යනකොට මේක දරා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. පිරිවෙන් සංස්ථා ආයතන දැන් වැහෙමින් පවතිනවා. ඇයි මහාන වෙන්න කට්ටිය නැහැ. පැවිද්දට එන්න කට්ටිය නැහැ. මේ පිළිබඳව අපි සමීක්ෂණයක් කළ බැලුවොත් අපට දකින්න පුළුවන්කම තියෙනවා. එකක් භික්ෂුන් වහන්සේලාගේ පැත්තේ තියෙන අඩුපාඩු අනිත් එක ගිහි සමාජයේ පැත්තේ තියෙන යම් කිසි කුමන්ත්‍රණකාරී ක්‍රියාත්මක වීම වලට අපේ සමාජයේ හසු වීම කියන එක. වික්ෂුන් වහන්සේලගේ පැත්තේ තියෙන අඩුපාඩුව තමයි අධ්‍යාපනය පිළිබඳව කුඩා භික්ෂුවක් හික්මවන්නට අවශ්‍ය අධ්‍යාපනය නගා සිටුවීම කියන පැත්ත පිළිබඳව දරන ආකල්පය ටිකක් අඩු වෙලා තියෙනවා. ගිහි සමාජයේ පැත්තේ තියෙන අඩුපාඩුව තමයි අර කුමන්ත්‍රණ වලට හසු වෙලා ගමන් කරනවා. අපි දකිනවා සමහරලාට පොඩි හාමුදුරුවෝ පැවිදි කළොත් එහෙම ඒක නරක දෙයක් ඒක හොඳ දෙයක් නෙමෙයි ළමා කාලේ විඳින්න දෙන්න ඕනේ. ඔය වගේ නොඑක් මතවාද සමාජය තුළ තියෙනවා. හැබැයි නිවැරදිව හික්මෙනව නම් ඒ භික්ෂුවට ඒක ගැටලුවක් බවට පත් වෙන්නේ නැහැ රාහුල පොඩි හාමුදුරු පැවිදි වුණා වගේ. නම් මේ කතා කරන්නේ මම හිතනවා ඒක කතා කරන්න මම සුදුසු කෙනෙක් කියලා. මොකද මාත් පොඩි කාලේ මහණ වුණ නිසා. අපිට ඒ ගැන බරක් තිබ්බේ නැහැ. අපි කවදාවත් පීඩාවකටපත් උනේ නැහැ. අපි කවදාවත් මට මේක කරන්න නැහැනේ කියලා දුක්ුනේ නැහැ. අපි පොඩි කාලේ ඉඳලා පින්ඩපාතේ වඩින්නක් පුරුදු වුණා. අපි දකිනවා අපේ වයසේ ළමයි පාසල් යනවා. අපි දකිනවා අපේ වයසේ ළමයි සෙල්ලම් කරනවා. හැබැයි අපි හිතුවේ නෑ අනේ මට සෙල්ලම් කරන්න තිබ්බනම් හොඳයි කියලා. අපි කවදාවත් පොඩ්ඩක්වත් සෙල්ලම් කරන්න ගියෙත් නෑ. ඒ කියලා අපිට දුකක් තිබෙත් නෑ. ප්‍රශ්නය තියෙන්නේ ප්‍රශ්නය ඇති වෙන්න ඕනේ එයා දුකෙන් ඉන්නව නන්නේ නේ. මම පැවිදි වෙලා මම මානසික පීඩනේ මම දුකෙන් ඉන්නවා නම් මට මෙහෙම කරන්න නෑ කියලා අන්න ඒක ප්‍රශ්නයක්. හැබැයි මම හොඳින් ඉන්නවා මට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක ප්‍රශ්නයක් වෙන්න වෙන කෙනෙකුට නම් ඒක ඒ කෙනාට ඇති වෙන්න ඕනේ ප්‍රශ්නයක් මට ඒ తත්වය ආවේ මගේ ගුරු හාමුදුරුවරු මගේ ගුරු ස්වාමීන් වහන්සේලා අපිට එහෙම පීඩනයක් ඇති වෙන්න තැනක් තිබ්බේ නැහැ අපේ අම්මා තාත්තා අපිට බොහොම ආදරෙන් අපිව බොහොම හොඳින් බලාගත්ත අය පුංචිම අඩුපාඩුවක්වත් නොතිය. හැබැයි අපි පැවිද්දට ආවට පස්සේ අපේ අම්මම කියනවා ගුරු ස්වාමීන් වහන්සේ ගැන කියලා ඔබ වහන්සේට මම මේ ජීවිතේ වැරදිලා හරි අම්මා වෙන්න ඇති හැබැයි සසරේ ඔබ වහන්සේගේ අම්මා නම් ගුරු ස්වාමීන් වහන්සේ තමයි මං හිතන්නේ වැඩි වාර ගාණක් කියලා. එච්චර රැකවරණයක් අපිට ලැබුණා. ඒක ලැබෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ආචාර්ය උපධ්‍යාය සද්දිවිහාරික අන්තේවාසික වත් පනවනකොට භික්ෂුවක් කොහොමද හැසිරෙන්නේ Tamanගේ ශිෂ්‍යයා පිළිබඳව කියලා දක්වනකොට සාමාන්‍යයෙන් ශාසනය අතර ගිහි සම්බන්ධතාම් පිළිබඳව කතා කරන්නේ නැහැනේ. ශාසනයේ ගිහි සම්බන්ධතා ගිහි පැවැත්මවල් ගැන කතා කරන්නේ නැහැ. හැබැයි එක තැනකදී කතා කරනවා. ඒ තමයි ගුරුවරයා Tamanගේ ශිෂ්‍යයා පිළිබඳව දරුවා කියන සංඥාව ඇති කරගන්න ඕන කියලා. දරුවා විදිහට හිතන්නට ඕනේ. ශිෂ්‍යයා විසින් Tamanගේ ගුරුවරයා පිළිබඳව පියා යන සංඥාව ඇති කරගන්නට ඕනේ. පියා කියලා හිතාගෙන සලකන්නට ඕනේ කියලා. පියෙක් සහ දරුවෙක් අතර තියෙන බැඳීම බුදුරජාණන් වහන්සේ ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර තියෙන බැඳීමට එකතු කරනවා. තාත්තෙක් කැමතිද තමන්ගේ දරුවෙක් දුක් විඳිනවට? තමන්ගේ දරුවෙක් හිර වෙලා ඉන්නවට? ඒ වගේම ගුරුවරයෙක් කැමති නෑ තමන්ගේ ශිෂ්‍යයා දුක් විඳිනවට හිර වෙලා ඉන්නවට. එහෙනම් නිවැරදි ගුරුවරයා තමන්ගේ ශිෂ්‍යයා හික්මවනකොට මුළු සමාජයක සෙල්ලම් දැක්කත් එයාගේ හිත හෙලවෙන්නේ නැති විදිහට දක්ෂ විදිහට එයාගේ හිත හදන්න දන්නවා. අපි පොඩි කාලේදී අපි කල්පනා කර යන්නේ මම කවදද ගහක් මුලකට ගිහිල්ලා පිණ්ඩපාත කරගෙන පාංශුකූල සිවුරක් හදාගෙන මම මගේ පැවිදි ජීවිතේ ජීවත් වෙන්න කියලා. අදටත් මගේ හිතේ සුන්දර පැවිද්දෙක් ඉන්නවා මම මේ ඉලක්කයට කොහොම හරි යනවා කියලා සමාජය වෙනුවෙන් කරන්න ඕන දේ කරලා ඒ අවබෝධය අදටත් අපේ හිතේ නැති වෙලා නැහැ පොඩි කාලේ ආපු දෙ. පොඩි කාලේ නිසා අපිට හෙලවීමක් තිබෙත් නැහැ. මම හිතනවා ඒ తত্ত্বය අපි අරගෙන එන්න ඕනේ. ඒ ඒ తত্ত্বය අරගෙන එන්න නම් ගැටලුව තියෙන පොඩි කාලේ දරුවෝ පැවිදි කිරීමෙහි නෙමෙයි. ගැටලුව තියෙන්නේ නිවැරදි ගුරු ඇසුරක් තෝරා නොගැනීමේ. ගැටලුව තියෙන එතන. ඒ ගැටලුවට ඕනේ අපි ප්‍රතිකර්ම හොයන්න. කවුරු හරි කියනවා නම් නොඑක් ප්‍රශ්න නිසා සමාජ දරුවෝ අය අයහපත් මාර්ගවල යනවා. මත්පැන් පානය කරනවා, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, තරුණ සමාජය ඇතුලේ නොඑක් අපටයුතුකම් සිද්ධ වෙනවා. ඒ වගේම දරුවන්ට විවිධ පාර්ශ්ව වෙස්තින් ඇතිවෙන බලපෑමුත් තියෙනවා. මෙන්න මේ දේවල් නිසා කවුරු හරි උත්තරයක් යෝජනා කරනවා නම් හොඳම විකල්පේ තමයි දරුවෝ හදන්න නැතුව ඉන්න එක කියලා යෝජනා කළොත්. මොකද හිතෙන්නේ උත්තරය පිළිබඳව. කවුරු හරි යෝජනා කරනවා මේක ප්‍රශ්නයක්. ඒ නිසා අපි හොඳම උත්තරය තමයි දරුවෝ හදන්න නැතුව ඉන්න ඕනේ කියලා. මේක සාධාරණ උත්තරයක් නෙවෙයිනේ නේ. මේක හරි මෝඩ පිළිතුරක්. ඒ වගේ තමයි සමහර වෙලාවට සංඝ සමාජයේ ඇතුලේ වැරදි ගුරු ඇසුරක් නිසා ඇති වුණු තත්ත්වයක් හෝ සිදුවීමක් පිළිබඳව හෝ දැකලා කවුරු හරි යෝජනාවක් කරනවා නම් නෑ පොඩි වයසෙන් පැවිද්දට එන්න ඕනේ නෑ කවුරුත් මහාන කරන්න ඕනේ නෑ කියලා යෝජනාවක් කරනවා නම් කවුරු හරි අර යෝජනාවත් එක්ක එක හා සමානයි. ඒක බුද්ධිමත් තීරණයක් නෙමෙයි. ඒ නිසා ගිහි සමාජයේ සතුව වගකීමක් තියෙනවා පැවිද්ද කියන දේ රැකගන්න නම් සංඝ සමාජයේ රැකගන්න නම් මම මුලින් කිව්වා වගේ මේක අහසින් කඩාපාත් වෙලා බ්‍රහ්ම ලෝකේ ඉඳලා කවුරුත් ඇවිල්ලා මෙතන මහාන වෙන්නේ නැහැ. මෙතන මහාන වෙන්නේ ඔබේම දරුවෝ. ඒ නිසා දරුවෙක් ශාසනයට පූජා කිරීම කියන එක ඔබේ වගකීමක්. ඒ වෙනුවෙන් දරුවෙක් හැදීම කියන එකත් ඔබේ වගකීමක් බවට පත් වෙලා තියෙනවා. ඒක බුද්ධ ශාසනය වෙනුවෙන් ඔබ කරන මහාම අනුග්‍රහයක් ඒක. අපි ඒ පැත්ත ගැන ගොඩක් වෙලාවට හිතනවා අඩුයි. ඒ පැත්ත අඩු වෙනකොට කවුද පැවිද්දට එන්නේ? වැඩිපුර පැවිද්දට එන්නේ අර මම මුලින් කිව්වා වගේ ජීවිතේ හැම කඩයිමක්ම පහු කරලා පහු කරලා පහු කරලා පහු කරලා අන්තිමේටම අසනීප ලෙඩ ගොඩාක් තියෙන කට්ටිය ඇවිල්ලා ශාසනයේ පැවිද්ද ලබා ගන්නවා ඊට පස්සේ අය අවවාදනුව හික්මෙන්නෙත් නැහැ සිවුරක් දාගත්තට හිත මහන කරගන්න තරම් දක්ෂ නැහැ ඊට පස්සේ ප්‍රශ්න ඇති වෙනකොට උත්තර හොයන්න ගිහි සමාජය යා දබාගත් අත්දැකීම් ඇතුලේ. අපි ප්‍රශ්නකට උත්තර හොයනකොට පින්නතුනේ මම දකිනවා මගේ අත්දැකීම් ඇතුළත අහසට පොළොව වගේ සමහර ප්‍රශ්නවලට අපි උත්තර හොයන විදිය. ඒ ප්‍රශ්නෙටම ගිහි කෙනෙක් යෝජනා කරන පිළිතුරක් සහ අපිට හිතෙන පිළිතුර සමහර විට අහසට පොළොව වගේ. සමහර වෙලාවක සමහර පුද්ගලයෝ ඉන්නවා යම් යම් අවස්ථාවල යම් යම් අධර්ම සමාදන් වීම, වැරදි වටහා ගැනීම නිසා අපිට චෝදනා කරපු දොස් කියපු ඇත්තෝ ඉන්නවා. එහෙම දොස් කියපු ඇත්තෝ සමහර කාලවලට ආපහු ටික කාලයක් ගිහිල්ලා ආපහු ටික කාලෙකදී අපිට ඇවිල්ලා හොඳ කතා කරලා ආපහු හොඳට කතා කරලා ඉන්නවා. එහෙම කතා කරනකොට අපි අර සංඥාවෙන් බලන්න යන්නේ නැහැ. අපි ගිහිල්ලා ආපහු ඒ පින්නතුන්ගේ දානයකට ආරාධනා කළොත් ආපහු දානයකට වැඩම කරපු අවස්ථා තියෙනවා. මගේ ළඟට ඇවිල්ලා කෙනෙක් අහනවා ස්වාමීන් වහන්සේ පහුගිය කාලෙම ওই මිනිස්සයා ඔබ වහන්සේට පුළුවන් තරමක් බැන්නා. දැන් ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා බණ අහන්න ඕන කියනවා දානෙට වඩින්න කියනවා ස්වාමීන් වහන්සේ හෙටත් වඩිනවා. ඇයි එහෙම කරන්නේ? ඔක වඩින්න ඕනේ නෑනේ. ඔය වගේ මිනිස්සු ටිකක් දුරස් කරලා තියන්න ඕනේ නේද කියලා. ඒ තමයි පැවිදි සමාජය සහ ගිහි සමාජය අතර තියෙන වෙනස. ඔබ උත්තර හොයන විදිහට නෙමෙයි අපි ප්‍රශ්නකට පිළිතුරු හොයන්නේ. අපි ප්‍රශ්නකට පිළිතුරු හොයන්නේ ටිකක් වෙනස් විදිහට. හැබැයි අර ගිහි සමාජය තුළ වැඩි කාලයක් හිටපු කෙනෙක් ඒ වගේ ප්‍රශ්නකට පිළිතුරු හොයන්නේ කොහෙන්ද? ඒ වගේ ප්‍රශ්නයකට පිළිතුර හොයන්නේ ගිහි සමාජයා ලබාගත් අත්දැකීම් ඇතුළේ. එතකොට යා ප්‍රතිචාර දක්වන එක සමහර වෙලාවට බැනුමක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට දෝෂාරෝපණයක් වෙන්න පුළුවන්. ඒක බලාගෙන ඉඳලා අනිත් අය හිතන්නේ මොකද්ද? අප්පෝ හාමුදුරන්ට මාර විදිහට තරහ යනවනේ. ඒ තරහ යන්නේ නිකන් නෙමෙයි අර ගිහි සමාජය යා ලබාගත් අත්දැකීම්. හැබැයි ඒක වැටෙන්නේ පැවිදි සමාජයේ පැත්තට. එයා හිත පැවිදි කරගත්තේ නැහැ. පොඩි කාලේ ඉඳලා එයා හික්මීමක් ලැබුවේ නැහැ. ගුරු ඇසුරේ ලැබිය යුතු දේවල් ලැබුවේ නැහැ. ඒකේ ප්‍රතිඵලය තමයි ඒ. අපි පොඩි කාලේ ඉඳලා හික්මන කෙනෙක් දිහා බැලුවාම පැහැදිලි වෙනසක් දකින්න පුළුවන්කම තියෙනවා. පොඩි කාලේ ඉඳලා ගුරු ඇසුරක හික්මන භික්ෂුවකගේ පැහැදිලි වෙනසක් තියෙනවා. වෙනතනේ අපි බැනුම් අහලා තියෙනවා අපි නොකරපු වැරදි වලට අපි කරපු වැරදි වලටත් බැනුම් අහලා තියෙනවා නොකරපු වැරදි වලටත් බැනුම් අහලා තියෙනවා. ඒ දෙකේදිම මම වැරද්ද කළේ නැහැ කියලා අපි එතන කෑ ගහලා අපි එතනදී පිරිසුදු වෙන්න යන්නේ නැහැ. අපි මේ දෙකම එක සමව ඉවසනවා. සමහර වෙලාවට බනින්න ලොකු ස්වාමීන් වහන්සේත් දන්නවා අපි ඒ වරද කළා නැහැ කියලා. උන්වහන්සේ දොස් කියන්නේ අපේ සිත හදාගන්න අවශ්‍ය මඟ පෙන්වන්නට. සමහර වෙලාවක ආපහු ළඟට අරගෙන ඔලුව අත ගාලා කියන දේ තමයි පුතේ අද බනින්නේ මම හෙට බනින්නේ නොකරපු වැරදි වලට මේ සමාජය. එතනදී උඹ ඉවසන්න පුරුදු වෙලා තියෙන්න ඕනේ. මෙතනදී ඉවසීමක් නැත්නම් එතනදී කොහොමද ඉවසන්නේ? එනතුනේ වචන ඇතුලේ අපේ ආධ්‍යාත්මය හික්මනවා අපේ ආධ්‍යාත්මය හැදෙනවා. එතකොට අපි දන්නවා සමාජයෙන් ಗುಣ කතන කරනකොට අපේ ಗುಣ කියනකොට සමාජය ඒක ඇතුලෙන් අපි දකිනවා මේකේ නාම හෙට මට බනින්න පුළුවන් කියලා. සමාජයෙන් කවුරු හරි බනිනකොට අපි දකිනවා මේ මිනිස්සයා හෙට වෙනකොට ಗುಣ කියන්නත් පුළුවන් කියලා. ඒ නිසා අපි බනින කෙනත් එක්ක ගැටෙන්නෙත් නෑ හොඳ කියන කෙනා ළඟ ඇලෙන්නෙත් නෑ. ওই දෙකේම එක සමානව හික්මෙන්ද සමානව හැසිරෙන්න අපි භික්ෂුත්වයේ ඇතුලේ අපි පුරුදු කරනවා. ඒක පොඩි කාලේ හික්මීමත් එක්ක අපි ලබාගත් දෙයක්. හැබැයි ඔක ගොඩක් වෙලාවට ওই தත්ත්වෙ එන්නේ නැහැ. ගිහි සමාජය ඇතුලේ ගොඩාක් කල් ඉඳලා පැවිද්දට එන පිරිස අතර. ඒ වෙනස්කම් අපිට පේනවා. හැබැයි ඒ ඔක්කොම පේන්නේ පොදුවේ පැවිදි සමාජය ඇතුළේ තියෙන අඩුපාඩු විදිහට, පැවිදි සමාජය ඇතුළේ තියෙන වැරදි විදිහට තමයි ඔබට පේන්නේ. එහෙනම් ඔබට සිද්ධ වෙනවා මේ සමාජ සංස්ථාව නිර්මාණය වෙනකොට සංඝ සමාජ සංස්ථාව නිර්මාණය වෙනකොට ඔබේ දරුවෝ නම් එන්නේ ඔබේ දරුවෙක් සංඝ ශාසනයට එන්න පුළුවන් විදිහේ මානසිකත්වයක් ඇතුව හදන එක ඔබ සතු වගකීමක් බවට පත් වෙලා තියෙනවා. මුලින්ම එන්නේ ආසාවට වෙන්න පුළුවන්. පැවිද්දට එන්නේ. හැබැයි ඒ පැවිද්දට ආපු කෙනා ඊට පස්සේ ඉන්නේ ආසාව නිසා නෙමෙයි. උන්වහන්සේ ඉන්නේ අවබෝධය එක්ක. ඒ අවබෝධය ඇති වෙන තත්වයට සංඝ සංස්ථාව පත් කරගන්න එක සංඝ සමාජයේහි වගකීම ආසාව ඇති කරලා ශාසනයට ගේන එක ගිහි ඔබෙත් වගකීම. ඒ නිසා ඔබේ වගකීම පැත්ත තියෙනවා සංඝ සමාජය නිර්මාණය වෙනකොට උඩින් ඇවිල්ලා මේක ඇතුළට සිවුර දාගෙන පහළ වෙනකන් ඉන්නේ නැතුව ඔබම තමයි මේක නිර්මාණය කරන්න අවශ්‍ය වෙන්නේ මේක රැකගන්න අවශ්‍ය වෙන්නේ මේ පිරිස හදන්නේ ඔබ ඒ නිසා ඒ පිරිස නිර්මාණය කිරීමේ වගකීම ඔබට තියෙනවා ගෞරවනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කොච්චර මතක් කළාද එක දරුවෙක් ශාසනය වෙනුවෙන් හදන්න කියලා ඉස්කෝල ගාන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා බාලිකා පාසල් වල ඉඳලා ඒ ළමයින්ගේ ඔළුව හැදුවා එක දරුවෙක් ශාසනයට දෙන්න වෙනම හදන්න කියලා. ඒ කාලේ උන්වහන්සේට බැන්න ළමයි හදන්න කියලා පොඩි දරුවන්ටත් කියනවා කියලා. පින්තුනි මේ අර්බුදය අපිට තියෙන අර්බුදයක් ඉස්සරහට මහ බරපතල අර්බුදයක් බවට පත් වෙන දෙයක්. අපි හිතාගෙන ඉන්නවා ලංකාවේ භික්ෂුන් වහන්සේලා 35000ක් ඉන්නවා කියලා නෑ පින්තුනි 22000ක් විතර ඉන්නේ භික්ෂුන් වහන්සේලා. ওই 22004න් පිරිවෙන තින්න පොඩි හාමුදුරුවරු ටිකක් අතහැරලා වයසක මහාමුදුරු ටිකක් අතහැරියාම සක්‍රීය ක්‍රියාශීලී භික්ෂුන් වහන්සේලා කොච්චර සුළුතරයක්ද? ඊටාම අඩුයි. ඊටාම අඩුයි ඒ පිරිස. ඒ නිසා සංඝ සංස්ථාව ගොඩනගෙනකොට ඔබේ වගකීමක් තියනවා මේ සංඝ සංස්ථාව ඇති වෙන විදිහට ඒකට අවශ්‍ය භූමිකාව සකස් කිරීම ඔබ කාගේ සතු වගකීමක්. ඒ නිසා දරුවෙක් ශාසනයට ඇතුළත් කරන එක ගැන ඔබ තව පාරක් හිතලා ඒ වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒ සංඝ සංස්ථාව ක්‍රියාත්මක වෙනකොට අද මේ ලෞකික පැවැත්ම පැත්තෙන් අත්මිදිලා සංඝ සංස්ථාව යන්නේ නැහැ නේ. බුදුරජාණන් වහන්සේලා විනය පනකොට විනය පනෙවේ ලෝකෝත්තර පැත්තෙන් නෙමෙයිනේ නේ විනය ප්‍රඥප්තියක මේ ලෞකිකව පනවපු දෙයක් විනය කියලා කියන්නේ විනය පනවනකොට දසාත්ත වශයෙන් පටිච්ච අත්තවස 10ක් සඳහා විනය පැනවුවේ. ඒකෙන් එකයි තියෙන්නේ සම්පරායිකානම් ආසවානම් පටිඝාතාය. සම්පරායික ආශ්‍රව සමුග්ඝාතයේ සඳහා සසරෙහි පවතින යන්න තියෙන ආශ්‍රව දුරු කරගන්න කියලා එකතනක් හම්බෙනවා. අනිත් ඔක්කොම ලෞකික කාරණා. අනිත් ඔක්කොම ලෞකික කාරණා විනය පනවන්න හේතුන කාරණා. සංඝ සුත්‍රතාය සංඝ පහසුතාය දුම්මංකෝණං පුග්ගලානං නිග්ගහාය පේසලානං බික්කෝණං අනුග්ගහාය අපසන්නානං වා පසාදාය පසන්නානං වා බිහියෝ භාවාය මෙන්න මේ වගේ කරුණු සඳහා තමයි භාග්‍යතුන් වහන්සේලා විනය පැනෙන්නේ එතකොට බලන්නකෝ සංඝ සුත්‍රතාය සංඝයාගේ පහසුව සඳහා සංඝයාගේ යහ පැවැත්ම සඳහා සැප පහසුව සඳහා සංඝ පහසුතාය පහසු පහසුව සඳහා දුම්මංකෝ නම් පුද්ගලානම් නිග්ඝහාය දුර්මකු පුද්ගලයින්ට නිර්ඝහ කරන්න පුළුවන් වෙන්න ඕනේ. යම් කිසි භික්ෂුවක් වැරද්දක් කළාම අපි කියන්නේ මේ භික්ෂුව මේ වැරද්ද කරනවා මේක වැරදි කියලා අපි කියන්නේ බුදුරජාණන් වහන්සේක වැරදි කියලා දේශනා කළා තියෙන නිසා නේ නැත්තම් කොහොමද වැරදි කියන්නේ? ඒ වගේම තේසලානම් භික්ඛුනානු අනුග්‍රහය අපි කොහොමද භික්ෂුන් වහන්සේලා මෙච්චර සිල්වත් උත්තම පිරිසක් කියන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ විනය පනවපු නිසානේ විනය පනෝපු නිසා. පිනතුනේ භික්ෂුවකට රකින්න දරන්න උපසම්පන්න භික්ෂුවකට ශික්ෂාපද 227ක් තියෙනවා. ඔබ පන්සිල් පද පහ රැකගෙන ඉන්න කොච්චර අමාරු වෙන්න මේ සමාජෙ ඉන්නකොට ඒක කැඩෙන්නේ නැති වෙන්න. පන්සිල් පද පහ රැකගෙන ඉන්නේ කොච්චර අමාරු වෙන්න. උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමකට ශික්ෂා පද වශයෙන් ප්‍රධාන ශික්ෂා පද වශයෙන් වෙන විරති වශයෙන් ඇති වෙන සීලය ගත්තාම කෝටියක් සංවර සීලය කියලා කියන්නේ ඒක ගණන් කරන්න බැරි තරම්. ශික්ෂා පද වශයෙන් 227ක් තියෙනවා. ඒ 227 නොකඩ කොට රැක ගන්න උන්වහන්සේලා උත්සාහවත් වෙනවා. හැම අඩමසකට සැරයක්ම දවස් 15කට සැරයක්ම සීමා මාලකයකට එකතු වෙලා ශික්ෂාපද 227න් එකින් එක එකින් එක කතා කරමින් මේ ශික්ෂාපදයේ තියෙනවා මේ ශික්ෂාපදයේ තියෙනවා මේ ශික්ෂාපදයේ තියෙනවා ඔබ වහන්සේලා මේ ශික්ෂාපද ටිකෙන් පිරිසුදුද කියලා නැවත නැවත අහමින් පාරිශුද්ධත්වය පිළිබඳව කතා කරනවා. එච්චර සංවිධිත සංඝ සමාජයක් ඔබ දකින්නේ නැහැ. වික්ෂණහසල පොහොය කරනවා කියන්නේ මොකද්ද කියලාවත් මම හිතන්නේ බහුතරයක් අවබෝධයක් තියෙනවා කියලා. උන්වහන්සේලාගේ ශික්ෂාපද 227න් උන්වහන්සේලා ඒ 227ම සජ්ජායනා කරමින් එකින් එකට එකින් එකට උන්වහන්සේලා කතා කරමින් බලනවා කච්චිත්ත පරිසුද්ධා මෙතනදී කොහොමද පිරිසුදුද උන්වහන්සේලා මෙතනදී පිරිසුදුද කාගේ හරි අතින් ශික්ෂාපදයක් වැරදිලා තියෙනවා නම් කැඩිලා තියෙනවා නම් මගේ අතින් මේ වරද වෙලා තියෙනවා කියලා ආරෝචනය කරලා කියලා එකෙන් පිරිසුදු වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා ඒසා ශික්ෂාපද 227ක් රැකගෙන මේක ඉන්නවා කියන එක පහසු දෙයක් නෙමෙයි. ඒක බොහොම අමාරුවෙන් කරන්න තියෙන දෙයක්. මම කියන්නේ ලාමක කෙනෙකුට මේකේ ශාසනය හැසිරෙන්න බෑ, හික්මෙන්න බෑ කියලා. ඒ හික්මීම සකස් කරගන්නකොට ඒ හැදියාව අපි හදාගන්නකොට අපේ ජීවිතය ඇතුලේ ඒකට අවශ්‍ය ඉගැන්වීම් ක්‍රමවේද තියෙන්නට ඕනේ. ඒකට අවශ්‍ය භූමිකාවක් තියෙන්නට ඕනේ. පින්නතුනි භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනය කියන එක අද වෙනකොට සම්පූර්ණම බිඳ වැටිලා තියෙනවා. අපේ රටට විවිධ ආක්‍රමණ එනකොට අපේ රටට ඒ ආක්‍රමණයන් හමුවේ මුහුණ දෙන්නට ප්‍රධාන වශයෙන්ම ශක්තිය සැපයුවේ මේ චීවරය. ගමක් ගමක් ගානේ තිබුණ සිවුර තමයි ගමට මඟ පෙන්වලා ඒ ආක්‍රමණ වලට විරුද්ධව අපේ රට රැකගන්න ඉස්සරහට ආවේ. හැම කාලෙකදී මේක එහෙමයි වුනේ. අදටත් වෙන්නේ ඒක එහෙම තමයි. ඔබට නොපෙනෙන පැත්තක් වික්ෂුන් වහන්සේ දකිනවා මොකද උන්වහන්සේ පූර්ණ වශයෙන්ම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිතය කැප කරපු කෙනෙක් නිසා එනිසා උන්වහන්සේ පෙරට ඇවිල්ලා කටයුතු කරනවා කතා කරන්න බය නැතුව කතා කරනවා හිර වුණත් මැරුවත් කතා කරනවා ඉතින් එදත් ඒක එහෙම තමයි උනේ විවිධාක්‍රමණ හමු ඒ නිසා ඔවුන් තේරුම් ගත්තා මේ වික්ෂුව පල්ලෙහාට දාන්න නැතුව මේ සමාජය ඔවුන්ගේ අවශ්‍ය තැනට අරගෙන යන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියලා භික්ෂුව පල්ලෙහාට දාන්න නැතුව භික්ෂුව ඉවත් කරන්න නැතුව සමාජ භික්ෂුව සන්තකව තියෙන විශ්වසනීයත්වය කඩන්නේ නැතුව මේ සමාජය ආක්‍රමණය කරන්න බෑ ඔවුන්ගේ මතයෙන් මතවාදීව. ඒ නිසා උන්ට අවශ්‍ය වුණා භික්ෂුත්වය පල්ලෙහාට දාන්න. ඒ නිසා හොඳ භික්ෂූන් වෙනුවට නරක භික්ෂූන් නැති කරන්න පුළුවන් ක්‍රමවේද පිළිබඳව ඔවුන් බැලුවා. අදටත් අපේ සමාජය තුළ අපි ඒක දකිනවා. සිවුර දාගත්තට හැමෝම හාමුදුරුවරු නෙමෙයි. සමහර වෙලාවට පාරේ දිගේ අපි දකිනවා පාත්‍රය අරගෙන සල්ලි පින්ඩ පාත යන අය. ඔබ නිකමට ගිහිල්ලා ආචාර්ය උපධ්‍යායවරු කවුද? භික්ෂු සීලය කියන්නේ මොකද්ද? විනය කියන්නේ මොකද්ද කියලා ඔබ ප්‍රශ්න කළොත් ඔවුන්ට දෙන්න උත්තර නැහැ. ඔබ දකිනවා සමාජ මාධ්‍යවල සමහර වෙලාවට මත්පැන් අරගන්න හාමුදුරුවරු හාමුදුරුවරු හැටියට පෙනුනට ඒ හාමුදුරුවරු නෙමෙයි හාමුදුරු හොරු ගොඩක් වෙලාවට සිවුර දාගත්ත පෙනී සිටින අය. භික්ෂුන් වහන්සේලා නෙමෙයි ගොඩක් වෙලාට මේ දේවල් කරන්නේ. මම කියන්නේ සංඝ සංස්ථාවට තියෙන අරුබුද. ඒ හාමුදුරුවරු නෙමෙයි භික්ෂුන් වහන්සේලා විදියට පෙනී සිටින චරිත. මම කිව්වේ සමාජයේ භික්ෂුත්වයේ සතු ප්‍රතිරූපේ කඩන්න ඕනේ නම් භික්ෂුවක් හැටියට දාලා වැරදි විදිහට සමාජයේ අපකීර්තියක් ඇති කරන්න ඕනේ. ඒක ක්‍රියාත්මක වෙනවා. අපේ බෞද්ධයනොත් බලලා ආයේ හාමුදුරුවරු මෙහෙම අයනේ කියලා ප්‍රසාදය ඇති කරගන්නවා. ඒ නිසා අපි මේ කුමන්ත්‍රණ තේරුම් ගන්නට ඕනේ. මේ ක්‍රියාත්මක වන දේවල් ගැන දැක්මක් ඇති කරගන්නට ඕනේ. භික්ෂුව රැකෙන මාවතක් ප්‍රතිපදාවක් අපි හදන්නට ඕනේ. එතකොට අන්න ඒ විදිහේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙන තැන්වලදී අපි දකින්නට ඕනේ අර වැරදි හාමුදුරුවරු බිහි කිරීම සඳහා අනුගමනය කරපු ප්‍රධානම ක්‍රියාපිළිවෙතක් තමයි භික්ෂුවගේ අධ්‍යාපන ක්‍රමයට හානි පැමිණවීම. බොහොම බරපතල ප්‍රශ්නයක්. භික්ෂුවගේ අධ්‍යාපන ක්‍රමයට හානි පැමිණවීම. භික්ෂුවගේ අධ්‍යාපන ක්‍රමයට හානි පැමිණෙවුවට පස්සේ නිවැරදි හාමුදුරුවරු හැදෙන්නේ නැහැ. ඇයි ඉගෙන ගන්න මොකක්ද? ඉගෙන ගන්නේ පැවිද්දට අදාළ දේවල් නෙමෙයි. ඉගෙන ගන්න ගිහි සමාජයට අදාළ දේවල් වෙනකොට කොහොමද සිවුරක් දාගත්ත පමණින් එයා හිත හදාගන්නේ? පිනතුනේ ඒක කරන්න බැරි දෙයක්. සිවුර දාගත්තාම සිතුවිලි වැහිලා හිත හැදෙනවා එහෙම නෙමෙයි. ඒක හිතන්න එපා ඒක එහෙම වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. අද අපේ අධ්‍යාපන ක්‍රමය සකස් වෙලා තියෙනවා. ඒක සකස් කළේ ගිහි සමාජය තුලින්ම තමයි. ඇතම් පැවිදි චාරිත අනුග්‍රහ නොදක්වත් නෙමෙයි. හැබැයි වැඩි වශයෙන් ගිහි සමාජයේ පැත්තෙන් වෙනස් වෙන්න ඕන දෙයක් ඒක. මොකද නීති රීති සම්පාදනය වෙන්නේ පැවිදි සමාජෙන් නෙමෙයිනේ. නීති රීති සම්පාදනය වෙන්නේ අධ්‍යාපන ක්‍රම ප්‍රතිසංස්කරණයෙන් සිද්ධ වෙන්නේ ගිහි සමාජයේ පැත්තෙන්. අපි දකිනවා කොච්චර භික්ෂු අධ්‍යාපනය කඩලා දානවද කියන එක. ඒ අධ්‍යාපන ක්‍රමවේදය ඇතුලේ මොකද්ද නිර්මාණය වෙන්නේ? හාමුදුරු කෙනෙක් ඉගෙන ගන්නෙම වෘත්තිමය ජීවිතයක් සඳහා යන්න පුළුවන් සුදුසුකම් ලබන්න මිසක පැවිද්දෙක් හැටියට බිහි වෙන්න නෙමෙයි. එහෙනම් අපි කොහොමද ගිහිලා මේ ඉගෙන ගන්නෙත් වෘත්තියකට යන්න නම් භික්ෂුවක් ඉගෙන ගන්නෙත් වෘත්තියකට යන්න නම් චරිත දෙකක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඉලක්කය එක නම් චරිත දෙකක් බිහි වෙන්නේ නැහැ. එහෙනම් අපි ඉලක්කය වෙනස් කරන්නට ඕනේ. පැවිද්දට පැවිද්දට හිමි භූමිකාව සලසා දෙන්නට ඕනේ. ඒකට අවශ්‍ය මඟ පෙන්වීම කරන්නට ඕනේ. ඊට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමයන් අපි නිර්මාණය කරගන්නට අවශ්‍යයි. ඒක නොවි එහෙම වෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි විශ්වවිද්‍යාලවල ඉන්න අපේ භික්ෂුන් වහන්සේලාට තරුණ හාමුදුරුවන්ට වැඩසටහන් කළාම උන්වහන්සේලා අඬලා කියපු අවස්ථා තියෙනවා. අනේ හාමුදුරුවනේ අපිට මේකයි විනය මේක කරොත් වරදක් කියලා කියලා දෙන්නවත් කෙනෙක් හිටියේ නැහැ. මේක වැරදි කියලා දන්නවනම් හාමුදුරුවනේ අපි කරන්නෙත් නැහැ. අපි මේ ශාසනයට ආදරේ හාමුදුරුවනේ කියලා. එහෙම කියපු අවස්ථා තියෙනවා. පින්නතුනි ඒක තමයි යථා තත්වය. අධ්‍යාපන ක්‍රමය බිඳ වැටීම ඇතුලේ ප්‍රාචීන අධ්‍යාපනයේ කොච්චර කඩන් වැටිලාද කියලා කියනවා නම් භික්ෂුන් වහන්සේලාගේ අද වෙනකොට ඒක වැටෙන්න පුළුවන් පල්ලෙහාම අඩියට වැටිලා තියෙනවා. පල්ලෙහාම අඩියට ගිහි සමාජයක එහෙම එහෙම වුණා නම් දෙමව්පියෝයි ළමයි එක්ක ඕගොල්ලෝ ඔක්කොම පාරට බහැලා ඒ වෙනුවෙන් හඬන ගන්න පටන් අරගෙන. එච්චර පල්ලෙහාට වෙట్లా අධ්‍යාපන ක්‍රමය. ඔච්චරද කියනවා නම් විභාගයක් තියලා ප්‍රාචීන විභාගයේ පාලි ආදී භාෂාමය දැනුම සහිත විභාගයක් ප්‍රාචීන අධ්‍යාපනයේ ප්‍රතිඵල එන්න ප්‍රතිඵල ලබා දෙන්න ඊළඟ විභාගයට මාස 3ක් තියෙනකොට මාස 2ක් තියෙනකොට තමයි මේ සැරේ ප්‍රතිඵල ලබා දුන්නේ. ඒ දෙනකොටත් ප්‍රතිඵලයෙන් ඒක වරද්දලා යුවේ. ඒක පුනරීක්ෂණ සඳහා යවුවට පස්සේ ඊළඟ විභාගයට ඇප්ලිකේෂන් දාන්න කාලය ඇවිල්ලා. ඊළඟ විභාගෙට ඇප්ලිකේෂන් දාන්න කාලය ඇවිල්ලා. දැන් ශිෂ්‍යයාට හිතා ගන්න බෑ කොයි විභාගයකටද දාන්නේ. පාස් වුණොත් ඒකට දානවද නැත්නම් රිපීට් වුණොත් ඊළඟ එකට දානවද කියලා හිතා ගන්න බෑ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට. දෙකටම දාන්න කියලා කියනවා. ඊට පස්සේ දෙකටම දානකොට දැන් මේ හාමුදුරු පොඩි හාමුදුරු පාඩම් කරන්නේ කොයි විභාගෙටද? කොච්චර අසාධාරණකම් සිද්ධ වෙනවද? ඔබේ දරුවෙකුට මේක වුණොත් ඔබ පාරට බහින්න නැතුව ඉඳීද සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයකට මේක වුණොත් ඇයි ඒ අයගේ ජීවිතයට බලපාන ප්‍රශ්නයක් විදිහට ඔබ ඒක දකිනවනේ හැබැයි ඔබ දැනුවත්ද හාමුදුරුවන්ට ඇති වෙන මේ ප්‍රශ්නය පිළිබඳව කවුද ඒ වෙනුවෙන් එක වචනයක්වත් කතා කරලා තියෙන්නේ මේ භික්ෂු අධ්‍යාපනයේ බිඳ වැටීමේ මුල ඒක ගිහි සමාජය කතා කරන්නේ නැහැ ගිහි සමාජය දැනුවත් වෙන්නෙත් නැහැ ක්‍රම සැලසෙන්නෙත් නැහැ ඒව බිඳ වැටෙනකොට භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන ක්‍රමය බිඳ වැටෙනකොට කොහොමද දක්ෂ භික්ෂුන් වහන්සේලා බිහි වෙන්නේ? එහෙම බිහි වෙන්නේ නැහැ. ඊට පස්සේ බිහි වෙන්නේ කවුද? අර වයසට ගිහිල්ලා පැවිදි වුණාම ඒ අය pāli භාෂාවක් දන්නේ නැහැ. මොනවා හරි වචන ටිකක් ත්‍රිපිටකය දිහා බලලා මොකක් හරි එකක් දැකපු ගමන් Tamange හිතට එන නොයෙක් විකාර අර්ථකතන ඉදිරිපත් කරන සංඝ සමාජයක් බිහි වෙලා තියෙනවා. අද එහෙම වෙලා නැද්ද? බිහි වෙලා තියෙනවා. පිනතුනි බලන්නකෝ භික්ෂුන් වහන්සේලාගේ පැවැත්මවල දිහා බලනකොට අධර්මය රජ කරන තැන්වලට ගිහිල්ලා හාමුදුරුවරු නැද්ද කියලා? ඒ අය අතර පොඩ්ඩක් බලන්නකෝ pāli භාෂාව පිළිබඳ උන්වහන්සේලාගේ දැනුම මොකක්ද කියලා නෑ දන්නෙත් නෑ pāli භාෂාවක් දන්නෙත් නැහැ. ත්‍රිපිටකයේ කොච්චර දුරට ගුරු ඇසුර ඉගෙනගෙන තියෙනවද ඒවත් මොකක්වත්ම නැහැ. එහෙනම් මේ භික්ෂු අධ්‍යාපන ක්‍රමයේහි බිඳ වැටීම කියන එක ප්‍රධාන වශයෙන් අද සංඝ සමාජයේහි අභිවෘද්ධියට බලපාලා තියෙන දෙයක්. මේක වෙනුවෙන් කතා කරන්න එළියට බහින්න ඕනේ නැද්ද ගිහි පින්නතුන්? බහින්න ඕනේ. ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. ඒ වෙනුවෙන් වගකීතු අයගේ ඇස් යොමු කරවන්නේ වගකීම ඔබටත් තියෙනවා. ඇයි මේ ඔබේම දරුවෝ? වෙන කවුරුත් නෙමෙයි ඔයගොල්ලෝ දකින්න එපා එක හාමුදුරුවන්ගේ ප්‍රශ්න හාමුදුරු බලාගත්තා වේ කියලා. පින්නතුනේ ඔක හාමුදුරුවන්ට බලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. විශ්වවිද්‍යාලවල ගියාම විවිධ දේශපාලන පක්ෂවල අතකොළු බවට පත් කරගත්තාම අපේ හාමුදුරුවරුන් හරි පහසුයි ගිහි ඉලක්කවලට අරගෙන යන්න. ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි උන්වහන්සේලාට වරදක් කිව්වට උන්වහන්සේලාට ධර්ම විනය සහිත අධ්‍යාපනයක් දෙන්න වැඩපිළිවෙළවල් අපි හදලා නැහැ. අපේ සමාජයේ හිමීට කඩක් නැහැ. අපි පින්නතුනේ ඒක හදන්න අවශ්‍යයි. ඒක නිර්මාණය කරගන්න අවශ්‍යයි. එහෙම වැඩපිළිවෙලක්. ඒ නිර්මාණය වෙන්නේ නැතුව නිවැරදි ඉලක්කයකට පින්නතුනේ අපිට මේ සමාජයේ මෙහෙවන පිරිසක් බිහි කරගන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා සංඝ සමාජයේහි යම් යම් වැරදි අඩුපාඩු තියෙනවා. ඒ වැරදි අඩුපාඩු පුද්ගලික චරිතවල තියෙන අඩුපාඩු අපි ඒවලට ඇඟිල්ල දික් කරනවා. ඒ පුද්ගල වැරද්ද බිහි වුණු සමාජය දිහා බලන්නේ හෝ දකින්නේ නැතු. ඒ සමාජය નિවැරදි කරන්න අපිට වැඩපිළිවෙළවල් ගොඩනැගීම ගිහියන් සතු ඔබගේ වගකීමක් බවට පත් වෙනවා. ඒ වගකීම ඇතුලේ ඔබේ රැකවරණය ඇතුලේ තමයි පින්නතුනි භික්ෂුවක් හැදෙන්නේ. ඔබේ රැකවරණය ඔබ දෙමව්පියෝ වගේ බලන නිසායි භික්ෂුන් වහන්සේ නමක් හැදෙන්නේ. විශාකාව අනේ පිළිසිටුමා ජේතවනාරාමයට යනකොට කියනවා හිස්සතින් ගියපු දවසක් නැහැ කියලා කවදාවත්. කවදාවත් හිස්සතින් ගියපු දවසක් නැහැ කියනවා. ඇයි පුංචි සාමණේර හාමුදුරුවෝ යනකොට අත දිහා බලනවා. ඒක හින්සා තුච්ච හත්තානාමන ගත විරූපුබ්බා කියනවා. හිස් හතින් නම් ගියපු දවසක් ඇත්තේ නෑ අර පොඩි හාමුදුරුවරුන්ට මොනවම හරි අරගෙන යනවා කියනවා. උදේ කාලේ යනවා නම් වලදන්න පුළුවන් දේවල් අරගෙන යනවා. හවස් කාලේ යනවා නම් ගිලම්පසට ඕන දේවල් අරගෙන යනවා කියනවා. එතකොට ඒ විදිහට අම්මා තාත්තා තමන්ගේ දරුවෝ ඉන්නකොට දරුවන් වෙනුවෙන් දෙයක් අරගෙන එනවා වගේ කොහේ හරි ගමනක් ගිහිල්ලා එනකොට ඒ අය මේ ජේතවනාරාමයට එනකොට අර පොඩි හාමුදුරුවෝ තමන්ගේ දරුවෝ හැටියට හිතාගෙන දරුවෝ හැටියට බලාගත්තා. එනිසා මේ සංඝ සමාජය සුරක්ෂිත වෙන්න පින්නතුනේ ඔබේ දෑත් මත සංඝ සමාජය සුරක්ෂිත වන්නේ ඔබේ රැකවරණය මත. ඒ රැකවරණය අහිමි වුණොත් සංඝ සමාජය සුරක්ෂිත නැහැ. ඒ සුරක්ෂිත නැති සංඝ සමාජය බොහෝ නොබෝ දවසකින් විනාශ වෙනවා විනාශ වෙනවා කියලා කියන්නේ බුද්ධ ශාසනයේ විනාශය තමයි සනිටුහන් වෙන්නේ. බුදු ශාසනයේ පැවැත්ම තමයි නැති වෙන්නේ. අද වෙනකොට ඔබට ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙනවා. තව අවුරුදු 5ක් 10ක් 15ක් යනකොට මීට වඩා බරපතල විදිහට ඔබට ඒක භුක්ති විඳින්න සිද්ධ වෙනවා. මේකට අපි අදාළ ප්‍රතිකර්ම යෙදුවේ නැති වුණොත්. වෙනතුනේ ත්‍රිපිටකය මුලින් ඉඳලා ත්‍රිපිටකය අධ්‍යයනය කරන භික්ෂුන් වහන්සේලා කොහෙද ඉන්නේ ගුරු ඇසුරක් ඇතුලේ එහෙම කොහොමද සකස් වෙන්නේ සීමා සහිත අධ්‍යයන ආයතනයන්ගේ හැරුණකොට එහෙම සකස් වෙන තැන් නැති තරම් වෙලා. එහෙම වුණාම කොහොමද භික්ෂුන් වහන්සේලා අතර නිවැරදි ධර්මයේ දන්න අය බිහි වෙන්නේ? එහෙම බිහි නොවීම මත ඔබට ඇතිවන ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නේ කොහොමද භික්ෂුන් වහන්සේ නම? ඔගොල්ලන්ට හිතේ ඒක හාමුදුරුවෝ හදාගන්න ඕනේ නේද කියලා. ඔව් හාමුදුරුවෝ හදාගන්න ඕනේ තමයි. හැබැයි හාමුදුරුවන්ට ඒක හදන්න වටපිටාව ඔබ සකස් කරන්න ඕනේ. ඒක හැදෙන්නේ නැහැ නිකන්. ඔබේ කැපකිරීම නැත්තම්. ඔබ ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ නැත්තම්, ඔබ ඒව සකස් කරලා දෙන්නේ නැත්තම් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සතු වගකීමක් තමයි ඒ වගේ වටපිටාවල් ගොඩනගන්න උත්සාහවත් වීම කියන එක. ඔබ මොකද්ද බලලා තියෙන උන්වහන්සේලා ලබන අධ්‍යාපනය මොකක්ද කියලා? ඔයගොල්ලන්ට හිතේ මම ප්‍රාචීන අධ්‍යාපනය ගැන කිව්වම අපි දන්නේ කොහොමද හාමුදුරුවන්ගේ ප්‍රශ්න කියලා. ඔබ ඔයගොල්ලෝ අහලා තියෙනවද හාමුදුරුවන්ගෙන් පොඩි හාමුදුරුවෝ ඉගෙන ගන්නෙ මොනවද දැන්? මොකද්ද කරන්නේ? මොකද්ද අධ්‍යයනය ලබන්නේ? විභාග කරන්න නෙමෙයිනේ පැවිදි වුණේ කියන අයත් නැතුවා නෙමෙයි විභාග කරන්න නෙමෙයි තමයි පැවිදි වෙන්නේ. හැබැයි අපි මේ ශාසනයේ දුර දෙකක් හඳුනා ගන්නවානේ. දුර දෙකක් තියෙනවා. පළවෙනි එක ග්‍රන්ථ ධූරය, දෙවෙනි එක විපස්සනා ධූරය. ග්‍රන්ථ ධූරය කියලා කියන්නේ මොකක්ද? ග්‍රන්ථධරය කියලා කියන්නේ බොහෝ වෙලාවට තරුණ වයසේ ඉන්න භික්ෂුන් වහන්සේලා ධර්මයේහි පර්‍යාප්ති ශාසනය රැක ගැනීම වෙනුවෙන් පර්‍යාප්ති ධර්මය ඉගෙන ගන්නවා. පර්‍යාප්ති ධර්මය ඉගෙන ගන්නවා. විපස්සනා ධුරය කියලා කියන්නේ මොකක්ද? සමහර වෙලාවට වයසින් වැඩි භික්ෂුන් වහන්සේලා ගොඩක් වෙලාවට විපස්සනා දුරේට යනවා. එහෙම නැත්නම් කැමැති භික්ෂුන් වහන්සේලා විපස්සනා දුරේට යන. උන්වහන්සේලා බොහොම විවේකයෙන් සමාජයට එන්නේ නැතුව එළියේ ඉඳලා බොහොම විවේකීව බණ භාවනා කරගෙන මාර්ගඵලාදිගම සාධනය කර ගැනීම සඳහා වීරය කරනවා. මේ දුර දෙක ශාසනයේ තියෙන දුර දෙකක්. එනිසා මේ අධ්‍යයන ක්‍රමවේද විභාග තියනවා කියන එක නරක දෙයක් නෙමෙයි. ඒක ග්‍රන්ථ දුරේටයි දෙයක් ඒක ඉගෙන ගන්න ඕනේ. ඒක මේ ශාසනයෙන් එළියට ගියපු දෙයක්. නෙමෙයි. මේ ශාසනයේ කොටස් තුනකට බෙදෙනවා. මොනවද කොටස් තුන? පර්යප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේධ ශාසනය. ප්‍රතිවේධ ශාසනය කියලා කියන්නේ මාර්ගඵල. පර්යප්ති ශාසනය කියලා කියන්නේ අපි අනුගමනය කරන, ඒ කියන්නේ අපේ තියෙන ත්‍රිපිටක ධර්මයේ පර්යප්තිය, ප්‍රතිපත්තිය කියලා කියන්නේ අපි අනුගමනය කරන මාර්ගය. ප්‍රතිවේධය කියන්නේ මාර්ගඵලයන්. එතකොට අපි හිතුවත් එහෙම මම ඔබෙන් මේ විදිහට මේ ප්‍රශ්නේ අහුව සමාජෙ ගොඩක් වෙලාවට කතා කරන ඒවා නිසා වැදගත් වෙන්නේ ඕවා ඉගෙනගෙන ওই විදිහට දැනුම පුරව ගන්න එකද ගිහිල්ලා බණ භාවනා කරගෙන ඉන්න එකද කියලා අහුවොත් ඕගොල්ලොන්ගේ පිළිතුර මොකක් වෙයිද? සමාජයේ ගොඩක් වෙලාවට අධ්‍යයනයක් නැති බොහෝ දෙනාගේ පිළිතුර වෙන්නේ කරන්න ඕනේ බණ භාවනා කරගෙන ඉන්න එකනේ ප්‍රතිපදාව වඩන එකනේ කරන්න ඕනේ ඒකනේ කරන්න ඕනේ දේ මාර්ගඵල උපදව ගන්න එකනේ කරන්න ඕනේ දේ ඒක තමයි කරන්න ඕනේ කියලා තමයි පිළිතුර බවට පත් වෙන්නේ පින්නතුනි මහරහතන් වහන්සේලා අතර එක අවස්ථාවකදී ප්‍රශ්නයක් ඇති වෙනවා. පර්යප්තියද වටින්නේ ප්‍රතිපත්තියද වටින්නේ ප්‍රතිවේදයද වටින්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. සාකච්ඡාවක්. පර්යප්තියද වටින්නේ කියන්නේ ත්‍රිපිටකයේද වටින්නේ මාර්ගය අනුගමනය කරන එකද වටින්නේ මාර්ග ඵලද වටින්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. මොනවද වටින්නේ? බණ භාවනා කරගෙන තමන් දන්න භාවනා ප්‍රතිපදාවකින් භාවනා කරගෙන නිවන් දකින්න උත්සාහවත් වෙන එක වටිනවද? මාර්ගඵල ටික වටිනවද? එහෙම නැත්නම් ත්‍රිපිටකය වටිනවද? උන්වහන්සේලා අන්තිමේටම නතර වෙන තැන තමයි වටින්නේ පර්යාප්තිය. මහරහතන් වහන්සේලා තීරණය කරන එකමතිකව වටින්නේ මොකද්ද? පර්යාප්තිය. ත්‍රිපිටකය තමයි වටින්නේ. ත්‍රිපිටක ධර්මය තිබුණොත් ඊට අනුගතව ප්‍රතිපත්තිය පුරණ අය ඉන්නවා. ඊට අනුගතව ප්‍රතිවේධ කරන අයත් ඉන්නවා. පර්යප්තිය නැත්තම් ප්‍රතිපත්තිය නැහැ, ප්‍රතිපත්තිය නැත්තම් ප්‍රතිවේධ නැහැ. එහෙනම් පර්යප්තිය තිබුණොත් ප්‍රතිපත්තිය, ප්‍රතිපත්තිය තිබුණොත් ප්‍රතිවේධය තියෙනවා. එහෙනම් පර්යප්තිය ඔක්කොම අවශ්‍ය නැහැ ප්‍රතිපත්තියට. පර්යප්තිය ඔක්කොම අවශ්‍ය නැහැ ප්‍රතිපත්තියට. සමහර වෙලාවට එක එක ධර්මදේශනාවක් බුදුරජාණන් වහන්සේගෙන් අහලා භික්ෂුන් වහන්සේලා වනගතව භාවනා කරලා නිවන් අවබෝධ කරගත්තා. ඒ තමයි ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේධය. පර්යප්තියට අයිති එතනින් එක කොටසයි මොකද්ද අර අහගත්ත බණපද ටික විතරයි ත්‍රිපිටකය කියලා කියන්නේ අන්නේ බණපද ඔක්කොම සංග්‍රහ වෙච්ච තැන ඒක රැකුණොත් තමයි අද විවිධ චරිතවලට බණ අහලා බණ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ එහෙනම් වැදගත් වෙන්නේ පර්යප්තිය පර්යප්තිය රැකුණොත් තමයි ප්‍රතිපත්තිය තියෙන්නේ ප්‍රතිපත්තිය රැකුණොත් ප්‍රතිවේදය තියෙනවා එහෙනම් අපි රකින්න ඕනේ පර්යප්තිය එහෙනම් සංඝ සමාජය ඇතුලේ පර්යප්තිය සුරක්ෂිත වෙන්නේ ග්‍රන්ථ ධූරයත් එක්ක විපස්සනා ධූරයත් එක්ක ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේධය කියන එක ඇති වෙනවා. පරයප්තිය විනාශ වුණොත් ප්‍රතිපත්තිය නැති වෙනවා. අද ප්‍රතිපත්තිය කියලා දෙයක් පෙන්නලා ප්‍රතිපත්තිය ඇතුලෙන් පරයප්තිය විනාශ කරන්න හදන කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්නේ. ධර්ම විකෘති කියලා ගොඩක් වෙලාවට අපි හඳුන්වන්නේ ඒක. මෙන්න මේ විදිහට අනුගමනය කරන්න කියලා ප්‍රතිපත් අර පරයප්තිය වැරදි විදිහට අර්ථකථනය කරනවා. ඒකල කියනව රකින්න ඕනේ නැව මොනව කරන්නද? ඕකේ මොනවද රකින්න තියෙන්නේ? ඒක කරන්න ඕනේ නෑ. මේ විදිහට කළා ඕගොල්ලෝ නිවුනහම හරි කියලා. අන්තිමේටම පර්යාප්තියත් වරදවගෙන ප්‍රතිපත්තියත් වරදවගෙන ප්‍රතිවේදයක් වරදවාගෙනයි තියෙන්නේ. ඒ නිසා පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන මේ ත්‍රිවිධ ශාසනයෙන් වැදගත්ම දේ බවට පත්වන්නේ පර්යාප්ති ශාසනය ත්‍රිපිටක ධර්මය ත්‍රිපිටක ධර්මය රැකෙන්නේ අර අධ්‍යයනය ලබන වික්ෂණහසල අතරයි. ඒක අපි නැත්තම් ඔබට අද ත්‍රිපිටකයක් නැහැ ඒක ඉගෙනගෙන කටපාඩමින් පවත්වගෙන ආවේ නැත්තම් අපිට අද මේ විදිහට ලැබුණ එකක් ඇත්තේ නැහැ. ග්‍රන්ථාරූඪ කරමින් ආපු දෙයක් නැත්තම් මේක ලැබෙන්නේ නැහැ. සමහර භික්ෂුන් වහන්සේලා බොහෝ සෙයින් පින්නතුනේ මේ තමන්ගේ නිවන අතහැරලා තමයි මේක රැක්කේ. ඔගොල්ලන්ට දකින්න පුළුවන්කම තියෙනවා පුස්කොළ පොත් ලියපු භික්ෂුන් වහන්සේලාගේ. ප්‍රාර්ථනාවේ තියෙනවා අන්තිමේටම මේ ලියූ පිනින් ලෞතුරා බුදු වෙම්වා කියලා යටින් ලියලා තියෙනවා. මේ ලියූ පිනින් ලෞතුරා බුදු වෙම්වා කියලා. උන්වහන්සේලා නිවන තියෙන වැදගත්කම නොතේරුම් ගත්ත නෙමෙයි. ඇයි? උන්වහන්සේලා තමන්ගේ බණ භාවනාවට වඩා අර ධර්මයේ පර්යාප්තිය රැකලා තියෙන එක ගැන කල්පනා කළා. ඒ ගැන හිතුවා. ඒක නිසා උන්වහන්සේලා මුළු ජීවිත කාලෙම කරේ පොත ලියන එක තමයි. උන්වහන්සේලා කරේ පොත්පත් ලියන එක. ඒ කියන්නේ දැන් පුස්කොළ පොතක් හදනවා කියන එක ලේසි නෑනේ නේ. තලකොලයක් අරගෙන ඒක සකස් කරලා ලියන මට්ටමට ගන්නවා කියන්නේ තල ගහේ ගොබයක් අරගෙන ඒක පදම් කරලා ගන්නවා කියන්නේ ලේසි පරිශ්‍රමයක් නෙමෙයි. අද කාලේ වගේ ලයිට් තිබුණෙත් නැහැ පහසුකම් තිබෙත් නැහැ ලාම්පු එළියෙන් හරි අර පුස්කොළ පොතේ ලියන පන්හිඳ අරගෙන පන්හිඳෙන් ලියන්න බෑ හූරණ එක කරන්නේ අර කොලේ කැපිලා යන විදිහට ඒ විදිහට අකුරු හූර හූර මේ නියපොත්තේ පොඩි හිලක් කපලා කට්ටයක් කපලා ඒකෙත් පන්හිඳ තියාගෙන ඔය එක එක අකුර ලියන්නේ ඔය එක පුස්කොලයකට එක පත්තිරුවක් ලියන්න වෙච්ච මහන්සිය මහා විශාලයි. ඒ මහා පරිශ්‍රමයේ ධර්මයෙන් උන්වහන්සේලාට පුළුවන් කමක් තිබ්බේ නැහැ වෙනම මාර්ගයේ වඩන්න වීරය කරන්න. ඒ නිසා උන්වහන්සේලාකෙන් බලාපොරොත්තු වුණා එක දෙයක්. මම ලෝකෙට සද්ධර්මය ඉතුරු කරලා දෙනවා මේ ලියු පිරින් ලෝතුරා බුදු වෙම්වා කියලා උන්වහන්සේලා කිව්වේ නිසා තමයි. එච්චර ආදරෙන් එච්චර ගෞරවයෙන් මේ ධර්මයේ පරයප්තිය රැකපු නිසා තමයි පින්නතුනේ අද පොතක් පෙරලලා අපි සූත්‍රයක් ගැන කතා කරනවා. අපි කියනවා මේ සූත්‍රය බුදුහාමුදුරුව මෙහෙම දේශනා කළා තියෙනවා කියලා. කොහොමද පින්නතුනේ සූත්‍රය අපි ළඟට ආවේ? අර මහා කැපකිරීම නිසා ආවේ. මේ සංඝ සංස්ථාව අර තරුණ වයසේ ඉඳලා පොඩි වයසේ ඉඳලා මේක රැකගන්න පිරිස ඉස්සරහට නැති වුණොත් පින්නතුනේ කවුද පරයප්ති ධර්මය රැකගන්නේ? ඒක රැකගන්න කට්ටිය නෑ. ඒක ඔස්සේ ඉදිරියට යන්න පිරිස් නැහැ. එහෙම වුණාම තමයි විවිධ ධර්ම විකෘති වලට ඉඩ තියෙන්නේ. පිනතුනි සමහර ධර්ම විකෘති දිහා බැලුවාම ඊයේ දවස් ඇතුළතදී මම කීප කීප වතාවක්ම කිව්වානේ මිනිස්සු කොච්චර අසරණද කියලා. විවිධ ධර්ම විකෘති කාරණා දැක්කම සමහර ඒවා හරීම ගැඹුරුයි නිවන් මගම වැරදෙනවා කියලා දෙන විදිහට මිනිස්සුන්ට ඒක වැරදි කියලා කියලා දෙන්න ඉතාලම අමාරුයි. ඇයි ඒක ඉතාලම ගැඹුරට ගිහිල්ලා මේක වැරද්ද මෙන්න මේකයි කියලා කියලා දෙන්න වෙන ගැඹුරු ධර්ම කාරණාවක්. ඒව ගැඹුරු ගැඹුරින් මේක විකෘතියක් කියලා පෙන්වා දෙන්න යනකොට මිනිස්සු තේරුම් ගන්නේ මතු පිටින් විතරයි ධර්මයේ ගොඩක් වෙලාවට. එතකොට අර විකෘතිය තේරුම් ගන්න තරම් පුළුවන් කමක් නැතුව ඒක සරණ ගිහිල්ලා මුළු ධර්ම මාර්ගයේම වර්ධවාගෙන තමනුත් දුගතිගාමී වෙලා තව බොහෝ දෙනා දුගතිගාමී කරන්න පුළුවන් විදිහට අර වැරදි ධර්මයක් සමාජගත කරනවා. පින්නතුනි ඒ தത്വෙට අපේ සමාජයේපත් වෙන්නේ ඇයි? මේක નિවරදිව ගිහි ප්‍රජාව වෙත සම්ප්‍රේෂණය නොවීම නිසා. ඒ නිසා ඔබ මේක નિවරදිව ග්‍රහණය කර ගැනීම වෙනුවෙන් ඔබ උත්සාහවත් වෙන්නටත් ඕනේ. ඒ වගේම ඒක નિවරදිව ග්‍රහණය කර ගැනීම වෙනුවෙන් වික්ෂණහසලාගේ අධ්‍යයන ක්‍රම නගා සිටවන්නට අවශ්‍ය පැතිකඩ දිහාත් ඔබ බලන්න අවශ්‍යයි. අන්නේ ප්‍රතිපත්තිය අපි අනුගමනය කළොත් පර්යාප්ති ශාසනය රැකගෙන ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේදය අපි අරගෙන ගියොත් අපිට අපි නිවෙනවා වගේම ලෝකයේ බොහෝ කාලයක් බුද්ධ ශාසනය පවත්වන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට අවවාදයක් කරනවා එක වෙලාවක ආනන්ද තෙරුන් වහන්සේ අහන වෙලාවක භාග්‍යතුන් වහන්සේ මේ බුද්ධ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍රයා නිසා නේද කියලා අහනකොට මේ ශාසනයෙන් හරි අඩක් පවතින්නේ කල්යාණ මිත්‍රයා නිසා නේද කියලා අහනකොට මාහේවං ආනන්ද මාහේවං ආනන්ද ආනන්ද එහෙම කියන්න එපා එහෙම කියන්න එපා ආනන්ද මේ ශාසනයෙන් අඩක් නෙමෙයි මේ මුළු බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයා නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒකලා දේශනා කරන ආනන්ද මේ කල්යාණ මිත්‍ර වැටේ අන්තිම පුරුක ඔබ වෙන්න එපා ආනන්ද කියලා. මේ කල්යාණ මිත්‍ර වැටේ අන්තිම පුරුක ඔබ වෙන්න එපා ආනන්ද කියලා. බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නව නෙමේ මේ කල්යාණ මිත්‍ර වැඩේ වැටේ අන්තිම පුරුක ආනන්ද හාමුදුරු නෙමේ කියලා. එහෙනම් ඇයි ආනන්ද හාමුදුරන්ට අන්තිම පුරුක වෙන්නේ පහ කියලා දේශනා කළේ? ආනන්ද හාමුදුරන්ට නෙමෙයි මේ දේශනාව කළේ. ඒ අන්තිම පුරුක ඔබ වෙන්න එපා ආනන්ද කියලා දේශනා කළේ ඔබට මට. ඒ නිසා ඒක මම ගොඩක් වෙලාවට මට දෙන අවවාදයක් තමයි බුදුරජාණන් වහන්සේගේ වචනෙන් මේ කල්යාණ මිත්‍ර වැටේ අන්තිම පුරුක ඔබ වෙන්න එපා කස්සප කියන අවවාදේ මට දුන්නා වගේ මම දකින්නේ. ඔබ දකින්න ඔබේ නම කියලා බුදුරජාණන් වහන්සේ දුන්න අවවාදයක් මේ කල්යාණ මිත්‍ර වැටේ අන්තිම පුරුක ඔබ වෙන්න එපා කියලා. ඒ අවවාදය ඔබට බුදුහාමුදුරන්ගෙන් ලැබිලා තියෙනවා. එහෙනම් ඔබ මේ ධර්ම මාර්ගේ යනවා වගේම මේ කල්යාණ මිත්‍ර වැට පවත්වන්නත් ඔබේ වගකීමක් තියෙනවා. ඒ නිසා මේ ශාසනය රැකගන්න ඒ ශාසනය රැක ගැනීම වෙනුවෙන් ඔබට සිද්ධ වෙන්නේ සංඝයා රැකගන්න එක. ඒ තරම් වෙන දෙයක් ඇත්තේ නැහැ. ඔබට පුළුවන් සංඝයා රැකගන්න ශාසනය රැකෙයි. සංඝයා රකී ශාසනය. ඒක කරන්න සංඝයා ඉදිරි ජීවිතේ කැප කරලා තියෙනවා. ඔබ සංඝයා රැකගන්න. ඒක තමයි කරන්න තියෙන සරලම දේ. ඒ වෙනුවෙන් පෙනී ඉන්න උන්වහන්සේලාගේ අධ්‍යාපන ක්‍රමවේද සකස් කරගන්න. ඒ ඇතුළත ඔබට පුළුවන්කම තියෙනවා සුප්‍රතිපන්න ගුණ ඇති සංඝයාගේ ප්‍රතිපදාව පිළිබඳව ඔබටත් ඒ සිසිලස ලැබමින් උන්වහන්සේලාටත් ඒ දැනුම ලබා දෙන කටයුතු කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. චිත්ත ගෘහපතිතුමා බලන්නකො තමනුත් ධර්මයේ තේරුම් අරගෙන ධර්මයේ ගැන කතා කළේ නැද්ද කියලා. සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා තුල ළඟ ඇති වෙන ධර්ම ගැටලු විසඳලා දෙන්න අවස්ථා නැද්ද කියලා චිත්ත ගෘහපතිතුමා ගිහිල්ලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරනකොට ඇති වුණ ධර්ම ගැටලු විසඳලා දෙනවා සමහර වෙලාවට ගිහිල්ලා චිත්ත ගෘහපතිතුමා ගිහිල්ලා. එච්චර ධර්මයෙන් සන්නද්ධ වුණා. එහෙනම් ඔබටත් තියෙනවා එච්චර ධර්මයෙන් සන්නද්ධ වෙන්න පුළුවන්කම තියෙන. ඒ නිසා සංඝ සමාජය පිළිබඳ රැකගැනීමේදී ඔබ සතු වගකීමක් හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. ඔබේ රැකවරණය භික්ෂුන් වහන්සේලාට ලබා දීම. භික්ෂුන් වහන්සේලා භික්ෂුන් භික්ෂුවක් ශාසනයට ඇතුළත් කිරීම නේ? පවුලෙන් තමන්ගේ පවුලෙන් තමන්ගේ දරුවෙක් ශාසනයට දෙනවා කියන එක. විශේෂයෙන්ම ඒ සඳහා සමාජයට කතා කරන එක ඒ සඳහා හඬ නගන එක එක භික්ෂුවකගේ දුර්ගුණයක් සමාජයේ යනවා කියලා පෙනුනහම ඔබ තව භික්ෂුන් වහන්සේලා 19කගේ ಗುಣ කියලා සමාජයට සංඝයාගේ ಗುಣ වර්ණනා කිරීම ඒ තුළ තමයි අපිට අර ඉදිරිපත් වෙන කුමන්ත්‍රණය යටපත් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ඔබ ධර්මයෙන් සන්නද්ධ වීම. ඔබ තේරුම් ගන්නට ඕනේ සංඝයා කියන්නේ කවුද කියලා මොකක් ඇතුළේද? ධර්මයේ ඇතුළේ. ධර්මය ඇතුළෙන් සංඝයා ඔබ හඳුනාගත්තේ නැති වුණොත් ඔබපත් වෙන්නේ මොකටද? සංඝේ කංකති විචිකිච්ඡති කියන තැන. සංඝයාව සැක කරනවා විචිකිච්ඡාවටපත් වෙනවා. අපි කියනවානේ සැකය පිළිබඳව විස්තර කරනකොට බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති තුන්වෙනි එක තමයි සංඝයා පිළිබඳව සැක කරනවා කියන එක. සංඝයා ගැන සැක කරන්නේ මේ ඉන්න කෙනාගේ පුද්ගලයෙක් ගැන සැක කිරීම නෙමෙයි. ධර්මයේ තුලින් ඇයි සංඝයා සුපටිපන්න ඇයි මේ මේ අයට අපි කැම දෙන්නේ ඇයි අපි මේ අයට අඳින්න දෙන්නේ ඇයි අපි මේ අය බලාගන්නේ ඔබ දකින්න ඕනේ උන්වහන්සේලා සතු විශේෂ ලක්ෂණයක් උන්වහන්සේලා සතු විශේෂ ගුණයක් විශේෂ ප්‍රඥාවක් ඒක ධර්මයේ තුලින් ඕගොල්ලෝ දකින්න ඕනේ උන්වහන්සේලා ලේසි මඟක් නෙමෙයි අනුගමනය කරන්නේ උන්වහන්සේලා පේන දේට වඩා ඔබෙන් යන සුවිශේෂ ගුණ ධර්ම ටිකක් පුරන මහෝත්තම පිරිසක් ඒ අවබෝධය ඔබ සතුව තියෙන්නට ඕනේ. උන්වහන්සේලාගේ ප්‍රඥාව උන්වහන්සේලා ඔගොල්ලන්ට ලබා දෙන ලාභය මොකක්ද කියලා පේන්නේ ධර්මයේ ටික ටික තේරෙනකොට. ලෝකේ හඬන වැළපෙන ලෝකෙක ඔගොල්ලන්ට මේ මහා සංඝරත්නය තමයි හඬන්නේ වැළපෙන්නේ නැතුව ඉන්න බණපදයක් කියලා දෙන්නේ. ඔගොල්ලන්ට මේ ලෝකේ අඬන්න වැළපෙන්න තැනක් නැහැ. නැවත නැවත මේ ස්කන්ධ ධර්මතා ටිකක හටගෙන නිරුද්ධ වෙන බවක් ඇතුලේ ඔබ අවිද්‍යාවෙන් මේ ලෝකය ගොඩනගාගෙන තියෙන්නේ. අවිද්‍යාවෙන් ලෝකය අද ගොඩනගා ගන්න නැති වුණොත් ඔබට මේ ජරා මරණ දුකෙන් අද නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ ජරා මරණ දුකෙන් නිදහස් වෙන මාර්ගය මෙන්න මේකයි. මේ විදිහට හිතන්න හරියට අන්ධ කෙනෙකුට අත්වල අල්ලගෙන යන කෙනෙක් වගේ කොච්චර භික්ෂුන් වහන්සේලා ඔබ වෙනුවෙන් මඟ කියලා දෙනවද? පින්නතුනි මේ මහරෑ ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා බණ කිව්වේ මොනව බලාපොරොත්තු වෙන්නේ? මොනවද උන්වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ? කිසිම දෙයක් නැහැ. කිසිමම දෙයක් නැහැ. උන්වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ ඔබේ අවබෝධය විතරයි. උන්වහන්සේලා බණ කියනවා නම් බලාපොරොත්තු වෙන්නේ අවබෝධය විතරයි. ඔබේ වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එච්චර කරුණාවෙන් බණ කියන්නේ සමහර වෙලාවට උගුරලේ රහ වෙනකන් උන්වහන්සේලා බණ කියන්නේ නිකන් නෙමෙයි ඔබ අවබෝධයටපත් කිරීමේ කරුණාව ඇතුව තමයි ඒක කියලා දෙන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි රෝග පීඩා නැතුව සලකන්නේ නැතුව ඇවිල්ලා බණ කියන්නේ වෙන දෙයක් නිසා නෙමේ ඒ මහා කරුණාව නිසා සමහර වෙලාවල් වලදී ඒ සමහර තියෙන අපහසුතා කියන්න පුළුවන් කමක් නැති තරම් ඉඳගෙන ඇවිල්ලා ධර්මයේ දේශනා කරන්නේ සමහර වෙලාවල් වලදී ඇතිවන අපහසුතාවයන් සමහර වෙලාවකදී එක දේශනාවකට වැඩම කරපු වෙලාවකදී ඇහැට සතෙක් ගිහිල්ලා අධික වේදනාවක්. හැබැයි ඇහැ අල්ලලා ඒ වෙනුවෙන් මොකක්වත්ම කරන්න පුළුවන් කමක් නැහැ. දේශනාව ඉවර වෙලා වඩිනකන් ඇහැ අල්ලන්නේවත් නැතුව ධර්ම දේශනා කරපු අවස්ථාවන් තිබ්බා. සාමාන්‍යයෙන් කෙනෙකුට ඒක කරන්න අමාරුයි සාමාන්‍යයෙන් නිකන් ඉඳලා හැබැයි ඔබ පිළිබඳවම තියෙන අනුකම්පාව නිසා තමයි මේ වගේ කැපකිරීම කරන පිරිස් ඕන තරම් වික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ ඇවිල්ලා කරන්න කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. එකම බලාපොරොත්තුව තමයි ඔබ මේ ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගනී. ඔබ මේක තේරුම් ගනී. ඉන්නවට වඩා ටික දුරක් හරි මේ මාර්ගයේ යයි. ඒක තමයි උන්වහන්සේලා බලාපොරොත්තු වෙන එකම දේ. ඉතින් ඒ සංඝයා පූජ්‍යාර්හ නැද්ද? අපි උන්වහන්සේලා රැකගත යුතු නැද්ද? ඒ සංඝයා පූජ්‍යාර්හයි. උන්වහන්සේලා රැකගත යුතුයි. අප්‍රමාදී වෙන්නේ නිසා තමන් ධර්මයේ තුලින් සංඝයා හඳුනගන්න. ධර්මයේ තේරෙන්න තේරෙන්න Tamanට තේරෙනවා මේක අවබෝධ කරගෙන අපිට මේක කියලා දෙන පිරිස මොනතරම් වටිනවද කියලා. මේ ලෝකේ අඬන වැළපෙන දුකේන තැනක ඒක වළක්ව ගන්න අඬන්නේ නැතුව වැළපෙන්නේ නැතුව ඉන්න මඟ කියන ඒ සංඝයාගේ වටිනාකම එතකොටයි අපිට තේරෙන්නේ. ඒ නිසා මේ නව ලෝකෝත්තර ධර්මය ලෝකේ යථා ස්වභාවය නොපෙනී අවිද්‍යාව ඇතුළේ ජීවත් වෙන මිනිස්සුන්ට අවිද්‍යාන්ධකාරය නැති කරලා සසරෙන් මිදෙන්න මාවත කියලා දෙන සංඝයා උදෙසා සිත් පහදවා ගන්න. පුද්ගල චරිත දිහා බලලා අප්‍රසාදය ඇති කරගන්න එපා. කෙනෙක් අප්‍රසාද සහිත එක වචනයක් කියනකොට ප්‍රසාදයේ එළවන වචන දහහක් ඔබ කියන්න සංඝයාගේ ගුණ සිහි කරමින් එහෙම තමයි අපිට මේකට මුහුණ දෙන්න තියෙන්නේ. එනිසා හැමෝම අප්‍රමාදී වන්නට කියලා බොහෝම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. තුන්නම් රාත්‍රියක් මුළුල්ලෙහි බොහොම බාධක මැද බොහොම අපහසුතා මැද ධර්ම ශ්‍රවණය කරමින් වටිනා කුසලයක් ඔබ හැමදෙනාම සිද්ධ කරගත්ත මේ සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුල ධර්මය සුරක්ෂිත කරලා පවත්වීම වෙනුවෙන් කටයුතු කරලා තමන්ගේ සමස්ත ජීවිතය කැප කළා වූ උත්තරීතර වූ ඒ මහා සංඝරත්නයට අපේ নমස්කාරය වේවා මේ සියලු කුසල ශක්තිය යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් පින් බලාපොරොත්තු වෙනවනම් ඒ සියලු භික්ෂුන් වහන්සේලාට සතුටින් සාධුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා කියලා සාධු කියලා පින් දෙන්න. සියලු දෙවියෝ මේ පින් සතුටින් සාධුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා සියලු දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නට හේතු උපනිශ්‍රයම වේවා උතුම් වූ මහ සංඝ රුවන රැකගනිත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න.